නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛාකෝ ආවුසෝ වේදනා සුඛං තිති විපරිණාමං දුක්ඛං තිති දුක්ඛා කෝපන ආවුසෝ වේදනා ඉති දුක්ඛා විපරිණාමං සුඛන්ති අදුක්ඛම සුඛාවුසෝ වේදනා ඥාන ඥාන ඨිති ඥානಂತಿ අඥානං විපරිණාමං අඥානං දීති අදහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අදාළ දවසේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවකට පෙරඹෙමු කියන givisumේ ඒ සම්මුතිය ගත කරන්නේ ඒ අනුව අපි මේ එකතු වෙන දෙවෙනි දවසේ ඉතින් මේ දවස් සඳහා සූත්‍රයක් නම් කරන්න ලැබුණ යෝජනාවක් වශයෙන් දැන් තුංග දෙනෙක් තමන්ගේ විමසුම් වලට ලක් කරගෙන තියෙන සුල වේදාල සූත්‍රය මේක අනුව මජ්ක්‍ධිම නිකායේ පඨම පඤ්ඤාස කීම සඳහන් වෙන බොහොම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රය නැත්නම් මේ වේදාලන කියන ධර්ම කොටාසේ පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරනවා නම් මේ මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රය සහ චුල්ල වේදාල සූත්‍රය කියන දෙක ළඟ ළඟ සංග්‍රහ වෙන්නේ සාරවත්න ශාසනය නවංග සත්තු ශාසනය වශයෙන් කොටස් 9කට බෙදලා වෙන් කරනකොට දුත්තං වේයං වේයා කරණං ජාතකං උදානං අබ්බෝතං වේය වේයා කරණං වේදල්ලං ආදි වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා. මේකේ සූත්‍ර කියන එක ගෙය නැත්නම් සාමාන්‍යයෙන් වචනයක් විදිහට ගාථා කියන එක හතර පද ගාථා වශයෙන් එක එක එක එකට නම් සඳහන් කරලා තියෙනවා මේ වේදල්ල කියන එකට විවිධ පැති වලින් අර්ථ දෙන්න උත්සාහ කළා තියෙනවා. මේ වේදාල්ල කොටස් ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටස බවත් ඒ ධර්ම කොටස ඉස්මතු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් බවත් ඒ වේදාල්ල සූත්‍රයන් ගැන සඳහන් කරනකොට අටුවාචාරින් වහන්සේලා පෙන්වා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන මේ වේදාල්ල කියන වචනයට කිච්චේන යන්න පුළුවන් වෙන්නේ Hindu භාෂාවේ සඳහන් Hindu ආගමේ සඳහන් වෙන වේදය කියන වචනයක්. ඒක හුඟක් වෙලාවට දැනුම් සම්භාරය මනින මිනුම් ධර්මයක් විදිහට තමයි පේන්නේ. නම් ආකාරයක අපි ඒ කාලේ සරුවචන් වහන්සේ වැඩ ඉන කාලේ හිටපු බමුණු මහාකාර කුලයක කෙනෙක් උගත් කෙනෙක් පඬිත කෙනෙක් දක්වන්න කියන්නේ ත්‍රිවේද පාරභූ. ඒ කාලේ තිබුණු වේදය තුන් ආකාර වූ වේදය සම්පූර්ණ කෙල පැමිණියා වූ ඒ වගේ තමයි සරුවච්ච සාසනයේත් නම් කෙනෙක් මේ වේදල්ල කොටාස දන්නවනම් ඒ කියන්නේ බොහෝම විචක්ෂණ භාවයක් ඇති බවයි මේකෙන් පේන්නේ. මේ වේදල්ල කියන වචනයට මූලයේ හොයාගෙන යනකොට බෙන්තිනේ වේදනා නැත්තම් වේදේතිති කියන විඳි විඳිනවා. ඒ අනුව Tamanට ලැබෙන අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ප්‍රශ්න ව්‍යාකරණවලදී වඩා වඩා තීව්‍ර වෙන කැපී පෙනෙන ධර්ම කොටස වශයෙන් තමයි අර්ථකථනය ගන්න තියෙන්නේ. මේ වේදල්ල වලට එන ප්‍රශ්න වලත් ඒකේ පෙන්වලා දීලා තියෙනවා නොදන්න දේ කියා දීම සඳහා ප්‍රශ්න අහන ගතියක් තියෙනවා. අදිත්‍ය සම්දර්ශනා කියලා තමයි මේ වේදල්ලේට පෙන්වන තමන් දැනටම අත්දැකලා තියෙන්නේ. ඒක තමන් විඳලා තියෙනවා, තීරණය කරලා තියෙනවා, දැනලා තියෙනවා, දැක දැනගෙන තියෙනවා. නමුත් ඒ ගලක දරගත්ත පිරිච්ච පුද්ගලයා තවත් ඒ වගේම පඬිත කෙනෙක් දැකපුවාම ඒ Taman දැකගත්ත බැසගත්ත තීන්දුව කරගත්ත ඒ දෘෂ්ටිය අරිකුත් සත්පුරුෂයන් සමග ගැළපීමක් සංදර්ශනයක් කරන්න යනකොට තමයි මේ ප්‍රශ්න ව්‍යාකරණය ඇති කරගන්නේ. ඒකෙන් වෙන්නේ අර මේ එකින් එක ගැත්ත තවත් වඩා හොඳ තීව්‍ර ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් වෙන එක. කතියුතු කම්මිතා ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ඒකදී කරන්නේ මමන්ට යමක් කියන්න ඕනේ නම් ඒ කියන්න ඕන දේ පිළිබඳව ප්‍රශ්නයක් අහලා ඒ පිළිබඳව උනන්දු ඇති කරගන්න. මේ විදිහට ප්‍රශ්න රාශියක් අපේ මේ අටුවාචාරින් වහන්සේ එකතු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නවලුත් මේ වේදල්ය සඳහා ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දික්ටි සම්දස්සනා කියන Taman දැනටම අත්විඳින ලද පරිභාවිත කරන ලද තීරණය කරන ලද තුලනය කරන ලද දේවල් තවත් දුර සත්පුරුෂ පඬිත කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා මාර්ගයේ ඉදිරියට වේවා. මේකට මුල් වෙන වේදය ඒක නිසා මේ වේදනා චෛතසිකය පිළිබඳව තමයි මේකට ටිකක් නෑදෑකමක් තියෙන්නේ. ඒ මේ සූත්‍රයේ විශාල ධර්ම කොටස රාශියක් සාකච්ඡා වෙනවා. අජිබනිකාය සූත්‍ර කිව්වහම බොහොම දිග බොහොම දිග කියන අතරම දීඝනිකායේ මධ්‍යමනිකායේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර මේක දැනෙන ධර්ම කරුණු ප්‍රදේශයක් තියෙනවා. නමුත් මම මේ සූත්‍රයේ මැද මේ ලැබිලා තියෙන කාලය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් විස්තර කරපු වේදනාවට සම්බන්ධ කොටස. නමුත් මේ සූත්‍රය සාමාන්‍ය ධර්ම දේශනාවලදී ආචාර්යපත ඇති කිරීමේදී ප්‍රධාන මත රාශියක් ඉදිරිපත් කරන මූලික දේශනා කීපයක්ම මේ සූත්‍රයේ අඩංගු වෙනවා. ඉතින් ඒවා මම හිතනවා ධර්ම දේශනාව කිරීගෙන යනකොට අවස්ථානුකූලව මතුවේ කියලා. මේ වේදනා චෛතසිකය පිළිබඳව අපිට ඊයේ මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී යම් අවස්ථාවල මතු කරගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් අර අදුපිණ්ඩික සූත්‍රයේ තියෙන බොහෝ පොත්පත් දිගාරණයක් තුමක් කියලා දන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදේති සං සංජානන යං සංජානාති තං විතක්කේති. තං විතක් යං විතක්කේති තං විචාරේති. විතක්ක විචාර යං විචාරේති සෝ පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන්ති කියලා ඉතාමත්ම දාර්ශනික මූලයක් සපේන පාඩයක් තියෙනවා. අන්න ඒකේ ඇහැට රූපයක් දැකපුවාම ඇහැට රූපයක් වැටිච්චාම ආපాతගත වෙච්චාම චක්කු විඥානය පහළ වෙනවය රූපයත් දිගට පවතින තාක්කල් ඇහත් ඒ දෙසට ඇරී පවතින තාක්කල් හිතත් දැකීම વિશે තියෙන තාක්කල් මේ තුන එකට ගමන් කරනවා කියලා කියනවා තින්න සංගති ඒ තාක්කල් ස්පර්ශය කියලා කියනවා පස්සේ කියලා කියනවා මෙන්න මේක තමයි වේදනාව ඇතිවීමට අවශ්‍ය කරන්නා වූ පදනම මේන් පස්සේ තමයි ඒ පුද්ගලයා එතන සම්බන්ධ වෙන්නේ පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය හෝ යාගේ මති මතාන්තරෝ මෙතෙන් නික යන්ත්‍රයක් වැඩ කරන්නේ. ඇහැට රූපයක් දැකලා දැන් දකින්නෙක් බවට පත් වෙනකන් අපිට 100ක් පතක් නැහැ. ඒක යන්ත්‍රයක සිද්ධ වෙනවා. දැනගත්ත ගමන් මේ දැකපු රූපේ සම්බන්ධයෙන් වේදනාව සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අදුක්ඛම සුඛ වශයෙන් පහළ වෙනවා. හැම තැනදීම වගේ මාත්‍රකාවට බැස ගන්න වෙලාවදී මේ චක්කුද්්වාරයෙන් තමයි පටන් අරගන්නේ. නමුත් මේ විශේෂ දිගටම යනවා කනට සාධ්‍යයක් ඇහෙනකොට නාසයේ ගඳක් වදලා ගඳ සුවඳ බලන හිත පහළ වෙනකොට දිවට රසයක් වැටිලා රස විඳින හිත පහළ වෙනකොට කයට ස්පර්ශයක් වැදිලා ඒ ස්පර්ශ පහසක විඳින හිත පහළ වෙනකොට හිතට ධර්මතාවයක් වැදිලා ඒ මනෝ විඥානය පහළ වෙනකොට හැම තැනදීම මේ යන්ත්‍රයමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකදී අපි මේ භාවනා මධ්‍යස්ථානයක් කරගන්න. භාවනා වැඩපිළිවෙලක් කරන නිසා අපි මෙතන මතක් කරගන්න ඕනේ මේ ඇහි රූප වැටීම නිසා ඇති වෙනා වූ චක්කු විඥාණය යන වෙන පහස නැත්නම් ස්පර්ශය එයින් ඇති වෙන වේදනාව සංඥාව ආදී දේවල් තාමත්ම යොසුලුයි අපේ පද්ධතිය අපිට හම්බෙලා තියෙන මේ පංචස්කන්ධයේ වැඩියෙන්ම පංචස්කන්ධයට වැඩි අපි කියනවා නම් චක්කු ආදී ඉන්ද්‍රිය ධර්මවල ඉතාමත්ම යොහුසුළු ඉතාමත්ම අපිව මත් කරන ඉතාමත්ම අපිව මේ මමකට යොමු කරන කියලා කියන්න පුළුවන් ඉන්ද්‍රියන්ගෙන් ඉස්සර වෙලාම තියෙන චක්වින්සේ තමයි ඒක අපි කියන්නේ මොකක් හරි වටිනා දෙයක් වෙච්චාම ඇහැ වාගේ කියලා කියන්නේ අපිට ඇහැ නැත්තම් ඉතින් සම්පූර්ණ අපි අන්ධකාරයක තියෙන නිසා ඇහැ තමයි ගොඩාක්ම කෙලෙස් උපදවන්නේ ඊගාවට නැත්තම් තම වේගෙන් තම සූක්ෂමයි සමයෝසුලව ඊගාට තමයි කන නාසය දිව කය මෙන්න මේ වැඩ පිළිවෙල යනකොට ඇහැට වැඩිය අඩු වේගයකින් අඩු ජවයකින් තමයි කන ක්‍රියාත්මක වෙලා කනේ කෙලෙස් ඉදීම සිද්ධ වෙන්නේ ඊටත් වැඩිය අඩු වේගයෙන් තමයි නැහැ ඊටත් වැඩිය අඩු වේගයෙන් තමයි දිවේ ඊටත් වැඩිය අඩු වේගයකින් තමයි කයේ සිද්ධ වෙන්නේ ඒ නිසා අන වේලාවෙදීම භාවනාව මේ කාය අනුපස්සනාවෙන් කායගත සතිය රූප ධර්ම වලින් පටන් ගන්න කියලා කියන්නේ පුරුදු පුහුණු නැති කෙනා හිත යොදන්න ඕන කරන්නේ ඉතාමත්ම සරල ලේසි තැනකින්. ආන්නේ ලේසිම තැන විදිහට පාවිච්චි වෙන්නේ කය. ඒකට කය තර විදිහටම පහසක් වැඩිච්චාම මොකක් හරි ඇවිල්ලා හැපිච්චාම ඒ ඇහැට කනට නාසයට දිවට නොගොහින් හිත කායේන්ද්‍රිය නතර වෙනවා. කායේන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. එතකොට එතන ස්පර්ශය පහළ වෙනවා. එතකොට කායික සුඛ දුක්ඛ පහළ වෙනවා. මේ විදිහටයි අපිට මේ ආනාපාන ගතියට හෝ පිම්වීම හැකිරීමට සම්බන්ධ කරලා මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩය විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් පොත් කියවන කට්ටිය හුඟක් වෙලාවට කියවන්නේ අර සම්ප්‍රදාන කූලව ඇහින් පටන් අරගෙන යන ක්‍රමයෙන් නමුත් කියවගෙන යනකොට මේ ටික හම්බ වෙනවා. මේ අනුව බලනකොට පටිච්ච සමුප්පාදේ අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං ඒ වැඩ පිළිවෙල යනකොට ආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා ඒ නිසා අපි මේ වැඩ පිළිවෙල මේ වගේ කවදාකවත් බණ කින් අහලා නැත්නම් මේ වැඩ පිළිවෙල අපිට ධර්ම සාකච්ඡාවකින් සම්බන්ධ වෙලා නැත්නම් ඒ කියන්නේ සූත්‍රමය ඥානෙ නැත්නම් අපි මේක පිළිබඳව කිසිම පාලනයක් මරණ තුරාවට අපිට හම් වෙන්නේ අපි දන්නේ නැහැ ඒක අපේ වගකීම කියලා අපි හිතන්නේ ඔය සාමාන්‍ය තිරසන් සත්තු වගේ රූප රූප ඇහැට වැටිච්චාම අපි යනවා හොඳයි නරකයි කියලා බැලිල්ල දාන්නවා. නමුත් මේක දැක ගැනීමෙන් දැන ගැනීමෙන් මේකේ සමීකරණ දැන ගැනීමෙන් යාන්ත්‍රය දැන ගැනීමෙන් කවදා හෝ මේක පිළිබඳව අපට නාහපු කාලයට වැඩිය දැන අහපු කාලේ මේක පිළිබඳ පරිචයක් පාලනයක් ගන්න පුළුවන් ය. මේක අහුවටත් වඩා මේ ධර්මයේ අහලා හිත යොදලා තර්ක කරලා අන්වේ ඥානවන්ව චින්තාමය ඥාන පහළ වුණොත් හොඳ පින් ඇති උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙකුට මේක පිළිබඳව බණ ඇහුවට වැඩි කුසල ඡන්දයක් පහළ වෙනවා මේවා කරබැලීමේ ආසාවක්. මේ කියන්නේ වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට අපි කියනවා චින්තාමය ඥානය කියලා. ඒකට සූත්‍රමය ඥානයට වැඩිය මෝරලා. නමුත් ඒක කවදාකවත් විමුක්තිගාමී නෑ. ඒක කවදා හෝ භාවනාවෙන් භාවනාමය ඥානයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරපු දවසට තමයි අපිට මේ ඇහැට වශී වෙන්නේ නැතුව ඇස්සත්තේ නමුත් අන්දේකුසේ කටයුතු කරන්න කියපු ඒ මහරතන් වහන්සේලාගේ උපදේශේ කරන්න පුළුවන් බව තේරෙන්නේ භාවනා කරුවොත් පමණයි. කන් ඇත්තේ නමුත් අපිට අන්දේකුසේ හැස්සෙන්නේ කියලා මහා කරුණාවෙන් අපිට දේශනා කරලා තියෙන මේ තථාගත වචන වැටහෙන්න පටන් ගන්නෙ සුත්තමේ අවස්ථාවේදී නෙවෙයි සුත්තමේ අවස්ථාවේදී නම් හිතෙන්නේ ඇහැ තියෙන්නේ පින් කරලා ඉපදිච්ච වටිනාදේ ඒ නිසා ඇහැට පුළුවන් තරම් රූප පෙන්වන්නයි හිත තියෙන්නේ. නිසා අපිට රූප වාහිනිය විතරක් මදි, පත්තරෙත් මදි, අල්ලපු ගෙදර බලලත් මදි, අත රාජ්‍ය වලට ගිහිල්ලත් මදි. මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර ඒ වගේ හැඩරුව වෙනස් කරන්න වෙනස් කරන්න අපි දුරදෝ බලන ගැතියක් තියෙනවා. සුත මේ වශයෙන් අහලා පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේ කොතනක් තියෙන මේ පට ව්‍යාපෝ තේජෝ හතර ඒකෝ කොච්චර දුරදෝ බැලුවත් කවදාකවත් මේ බැලිල්ලෙන් කෙලවරක් කරන්න බෑ. මේ බලන්න බලන්න හිත බාහිරාවර්ති වෙනවා. පිටතට දුවනවා. ඒ නිසා ඇස් දෙක වහන්න කියනවා. ඒ මොකටද? අඩු ගානේ ඒ පිටතට දුවන එක නතර කරගන්න. ආ මේ තරමටම සුත්තමේ ඥාණයෙන් පස්සේ චින්තාමේ ඥාණයට යනකොට තේරෙනවා අපි පොහොසත් වෙන්න වෙන්න. අපි කකුල් දෙකේ හයිය තියෙන්න තියෙන්න. අපිට බල පුළුවන් කාර්කම් එන්න එන්න උදේ ඉඳලා හැන්ද යනකම් දෝරේ ගලන රූප රාශියක් පෙන්න පෙන්න ඉන්න එකයි පොහොසත්කම කියලා හිතන්නේ. පුළුවන් කාර්කම කියලා හිතන්න. නම් ඕක කියලා හිතන්න. නමුත් මේක තේරම වැටෙන්නේ මේ ලෝකයේ තියෙන පහත්ම තුච්ඡම වූ ආමිෂ සැපේට. ඊගාවට තියෙනවා නිර්ආමිෂ සැපේ කියලා එකක්. ඒකදී සර්වචනාසේ දේශනා කරන්නේ විවේකජං පීති සුඛං. ඇහ රූප පේන්නේ නැති වෙන විදිහට වහලා එයින් ඇතිවෙනා වූ විවේකයේ තුල තමයි මේ ප්‍රීතිය සහ සුඛය. නිර්ආමිෂ ප්‍රීතිය සහ සුඛය ලැබෙන්නේ ඒකට කියනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ආත්මයේදීම සුඛ විහරණයක්. අර වගේ ලාමක පහත්ම දුක සැපක් නෙවෙයි පහත්මකට අපි කියනවා ආමිෂ සුඛය කියලා. ඒක රූප මතින් පැනෙන්නේ. නිර්ආමිෂ සුඛය රූප නැතිකම මතින් පැනෙන්නේ. එතකොට ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ මේ දෙක තමයි සරුවචනාංශ ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබුණු සුඛ දෙක. නමුත් සරුවචනාංශේ අවේදිත සුඛය කියලා ඊටත් වැඩි තාමසියුම් විඳින්න බැරි නොවිඳිනාසුළු සුඛයක් මතු කරලා දුන්නා. අන්නේ මට්ටමට මේව දැන තීරුම් කාරණා දැනගෙන කල්පනා කරලා වැඩ කරන එක චින්තාමය මට්ටම. ඊට පස්සේ භාවනාවේදී තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඇහැට රූපයක් වටනකොට ඒට හිත යනවා. ඒ ගියාට පස්සේ මේ තුන සම්පූර්ණ දෙකට වැඩ කරන තාක්කල් අපි බලන්නේ බවටපත් වෙනවා. එතකොට අපි අහනවා නෙමෙයි. අපි ගඳ බලනවා නෙමෙයි. රස බලනවා නෙවෙයි. අයේ පාස් වෙනවා නෙවෙයි පූර්ණ හිත ඇහිතියි. ඇහැ ඉන්ද්‍රියක් බවටපත් වෙනවා. මෙන්න මේක මම කවදාද බැලීමකදී දැක ගන්න. අපි බැලීමේදී බාහිර වස්තුවටයි හිත යොදන්නේ. ඒකයි අපි අර කලින් හිතාගෙන ගිහුව නම්බුකාරකව පුළුවන් කාර්කම ඇහැ හොඳට කියනවා කියන්නේ. නමුත් භාවනා කරනකොට බලන්නේක් බව බලනකොට තමන්ගේ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන හැටි යන්ත්‍රණය දැක ගන්න නම් සුත්තමේ ඥානෙ මදි ඉන්දාමේ ඥානෙ මදි. ඔත ඒ දෙකේ පිළිතමකින් කරන භාවනාමය ඥානෙ අවශ්‍යයි. අන්න ඒකට තමයි මේ සුල්ල වේදල සූත්‍රයේ ඕම ලස්සන උපමා ටිකක් එහෙම නැත්නම් බලන්න පුළුවන් ජනෙල් කවුරු ටිකක් අරලා දෙනවා. ඉතින් මේ සූත්‍රය මගේ බුද්ධිග නිරීක්ෂණයක් වෙන්න ඇති මේ කාන්තාවස්සේට බොහොම ප්‍රිය ගතියක් තියෙනවා. එකක් වෙන්න ඇති වේදනාව පිළිබඳව පුරුෂයන් වැඩි අයිතිවාසිකමක් කාන්තාවන්ට තියෙනවා. දෙවෙනි එක වෙන්නේ නැති මේ ධම්මදින්න තෙරුණ තෙරින්න මේ රහත් මෙහෙණින් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ එන කිසිම තැනක හම්බෙන්නේ නැති විදිය බොහොම විචක්ෂණ ක්‍රමයකට. ඉතින් ඒක නිසා අදත් ආරාධනාවේ කාන්තාවක්සේ. ඒ නිසා මේ පිරිසත් තුලත් ගොඩක් කෙනෙක් කාන්තාවක්සේ තමයි. ඒ තමයි හිතනවා මේ පැත්තෙන් මාසාවෙන් අහයි කියලා. මොකද මේක කාන්තාවක්සේ තියෙන පඬිතකම කාන්තාවක්සේ තියෙන අධික ප්‍රඥාව සරුවත් කරනවා අගේ කරන තැනක්. මම අර ඉස්සලා කියන්නලා හැතුනේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන පටිච්චසමුප්පාදේ උගාක් මේ දැනුම් තේරුම් ඇති ධර්මයේ පිළිබඳ ගැඹුරු වෙන උගෝදේ ආස්තිය වශයෙන් හෝ භාවනා වශයෙන් ඉගෙන ගන්න. ඒක උගාක් බණහන. මොකද ඊටාම වැදගත් සම්දිස්ථානේ මේ වේදනාවෙන් තණ්හාව ඇති වෙන්නේ නැතුව වේදනාව මේ ධම්මදින දෙනින්නාන්සේ කියාපු තාලෙටම ඉන්නකොටම වේදනාවට හිතේ පහළ වෙනකොටම අප්‍රමාදීව වෙනස් මෙනෙහි කරගත්තොත් ස්වභාවයෙන් පුරුද්දට ඇදහියට පහළ වෙන තණ්හා වෙනුවට ප්‍රඥාව පහළ කරගන්න අවස්ථාවක් එන්න තියෙනවා. එන්න පුළුවන්. ආන්නේ සංදිස්ථාන තමයි අපි මේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ වේදනා පත්‍ය තණ්හා. පස්සපච්ච වේදනා වේදනා පත්‍ය තණ්හා. දවසක් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පටන් ගන්න තියෙනවා මේ ද්වාදශාකාරයට මොකද්ද අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විශාල පිටසක් ඇවිල්ලා තියෙනවා බණහන්. මොකද මේ බණ කොච්චර දුරදිග ගියාද කියනනම් පැය දෙක තුන ගිහිල්ලා තියෙනවා එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ තාමත්ම ධර්ම ගෞරවයෙන් බණහනවලු අහලා අහලා අහලා ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා ඉවර කරන්නත් බෑ. මේ දිගට යනලු අන්තිමට බලනකොට එකම එක උපාසකම්ම කෙනෙක් විතරයි ඒතර ඉතුරුනේ බලහඳ. ඒරම නැගිටලා ගිහිල්ලා තියෙනවා. ආම්දුර වටත් අයින් කරලා බලනකොට අර උපාසකම්ම බොහෝම වුණාවෙන් බලහන. ඊට පස්සේ ආම්දුරෝ වටත් අයින් කරලා කිව්වලු මෙවැනි බණක් අදුගානේ එක උපාසකම්ම කෙනකින් හෝ ඔගේ වුණා දකින්නවනම් අතිනවා උපාසකම්මල නෙවෙයි තේරුණාද කියලා. උපාසකම්ම කිව්වලු මට නම් ද්වාදශා කාලේ තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පස්සපච්ච වේදනා කියන එක නම් තේරුණා කියලා පස්සපච්ච පොඩ්ඩක් අත ගෑවා. එහෙනම් මේ අමාරුයි. මේ කියන්න හදන දේ ටිකක් අමාරුයි. ඒ නිසා හොඳ කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මේ දුර්වල යන කතාවක ඉතාම වැදගත් සංදිස්ථානයක් අපි අල්ලගෙන අන්නේ සංදිස්ථානය දුර්වල කරගත්තොත් සම්පූර්ණ දඟල දෙකට කඩන්න පුළුවන්. දෙක නෙමෙයි අඩු ගන්න දඟල දිග අරින්න පුළුවන්. මේ පුරුකට පහර දෙන්න අපි හදන්නේ උපාද කම්මා පාර දීලා තියෙන්නේ පස්සපච්චා වේදනාවට. අපි කරන්නේ හදන්නේ වේදනාපච්චා සංහා කියන තැන. හැබැයි පස්සපච්චා වේදනා කියන එක තමයි අභිධර්මයේ උගන්වන ඉස්හාමත් වැඩක සම්දිස්ථානේ. මොකද මේ පස්ස කියන චෛතසිකය තාමත්ම සූක්ෂමයි. මූල ධර්මවත් අසූක්ෂමයි. ඒ වගේම අධ්‍යයනක සූක්ෂමයි. ඉතින් ඒක නිසා මේ උල්ල වේදාල සූත්‍රය කොහොමද මෙතෙන්ට එන්නේ? අපිට යන්න වෙනවා ඒ කතාව පොඩ්ඩක් අතීතයට නැත්තම් නිදාන කතාව. ඒ කාර්ය රජගහනුවර මේ ධම්මදින සහ විසාක කියන දෙපළ විසාක කියන පුරුෂයා ධම්මදින කියලා කියන්නේ ස්ත්‍රියව සිටු කුලයේ ඇතු මේ දෙකොළ විවාහ වෙලා ඒ කුරු ජීවිතය ගත කරමින් ඉන්න කාලේ අතුවා කතාවල හැටියට කියනවනම් අරුවචාන් දිස් ඉස්ලාම් රජ ගහනුවට වැඩපු වෙලාවේ බිම්බිසාර රජුගේ ආරාධනාවට එතන බිම්බිසාර රජුරන් ඇතුළු විශාල පිරිසක් එදා ඒ ප්‍රථම ධර්ම දේශනාවෙදීම සෝහන් මාර්ගපරස්ත ආර්යයන් බවට පත්වෙච්ච බව සංග්‍රහ පොත්වල සඳහන් අන්නේ වෙලාවේදී සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක් තමයි විසාක උපාසකතුමා. නමුත් ඒක ඒ උපාසක මහත්තයා මේ ගෘහ ජීවිතේට කිසිසේත් බාධා නැති වෙන විදිහට තමන්ගේ ශ්‍රද්ධාව තියාන අර ධම්මචින්නාවත් සමග අවුල් කාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ දිගටම ඒ අර සෝතාපට්න කෙනෙකුගේ තියෙන සාමාන්‍ය ගති විදිහට දර්ශන කාමෝ සීලවතං සද්ධම්මං සෝදු පිච්චති විදිහට නිතරම සීල තුන් ගුණ තුන් දකින්න සරුවචනාංශ සමීපට යනවා. ඒ වගේම බණ අහන්න කැමැති. ආන්න ඒ ගැති නිසා නබෝ කාලයකින් මේ දිවි ගේම කටයුතු කරන ගමන් මේ දෙවෙනි මාර්ගය වෙන්නේ සකදාගාමී මාර්ගයේ තව ටික කාලයක් යනකොට ඒ දිගට තිබුණු උත්සාහය නිසා අනාගාමී මාර්ගපලස්ත උද්වේගපත් පත්ලා තියෙනවා. එදා ඒ පත්වෙච්ච දවසේ මෙතෙක් කල් තිබුණ විදිහේ මේ දෙයට වැඩි වෙනසක් වෙලා කියනවා පෞල් ජීවිතය ගෘහ ජීවිතය පිළිබඳව තීරණයක් ගන්න හිතිලා තියෙනවා. තීරණ ගන්න වෙලා තියෙනවා ඒ අභ්‍යන්තර සැකස්ම අනුව. එදා බණහල ගෙදර යන වෙලාවේදී වෙනල පුරුද්දට ධම්මදින් ආව උඩුමහා කලාවට ගොඩ වෙන තරප්පු පෙළේ උඩ ඉඳගෙන එතුමාව සිප වැළඳ ගන්න වගේ අත් දෙක දිගහැරලා තියෙනවා. එතකොටම ඒ විශාක උපාසකතුමාට කල්පනා වුණාලු දැන් මේ අර ස්ත්‍රියාවක් සමග ඒ කාය සංසර්ග හෝ නැත්නම් මේ බැඳීම් කරනකොට පැකිලෙන ගතියක්, ඇකිලෙන ගතියක්, ලැජ්ජ බය දෙකක් ඇති වෙන ගතියක්. ඒ නිසා වෙනදා මේ සුපුරුදු විදියට ඒ උණුසුම් ආලිංගන වෙනුවට එයා අතික අකුලගෙන තියෙනවා. එතකොටම ධම්මදින්නාව තේරුම් ගන්න තියෙනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙනදා මෙහෙම නෙවෙයි මම සාදරේ නමුත් ඒ වෙලාව මොනවක්වත් අහලා නැහැ. ඒ තරම්ම දෙන්නගේ අවබෝධයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක හිතලා තියෙනවා රාත්‍රී අහන්නම් කියලා හම්බෙලා නැහැ. පවදා ආනේ වන්දන වෙලාවේ විශාඛ උපාසකතුමා වෙනම තැනක තැනකට ගිහිල්ලා තමන්ගේ ආහාර ටික ගෙනගෙන වන්දනා දෙනවා. මේ දෙවි ධම්මදිනාව දවස් දෙකක් විතර බලලා අන්තිමට මේ විසාක උපාසක මහත්තයා කාමරයට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙයා වෙනවම පැත්තකට ගත්තා. ඊට පස්සේ අහලා තිනවා මොකද මේ වෙලාවේ ආවේ කියලා. ඇත්තම තමයි මම මේ මේ අමෝරාවෙන් තමයි කාමරයට ආවේ. මොකක් හරි මේ මේ මම මේ දැකපු වෙනසක් තියෙන නිසා මම අහන්නයි ආවේ. මොකක් හරි ලෙඩක්ද නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මම පිළිබඳ හැකියාවක්ද මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තුනා නෑ එහෙම මගේ කිසිම ලෙඩක්වත්. ඒ වෙන මානසික තත්ත්වයක්වත් මගේ මේ වැඩ කටයුතු බාධාකත් මේ ධම්ම දිනාව එක එක තරහක්වත් මොනක්වත් නැහැ කියලා. ඊට පස්සේ කියලා දෙනවා මම මේ වෙලාවත් දෙක තුනක් බලන්නේ කියලා මම මේක දැනගන්නයි අහන්නේ කියලා. ඉතින් මේ උපාසක විසාක උපාසකතුමා ධම්ම දිනාව ගැන හොඳට කල්පනා කරලා කියලා දෙනවා දැන් මම මේ ඉන්න තත්ත්වේ මේ සාමාන්‍ය ගෘහ ගෘහණියක් වශයෙන් කටයුතු කරන ධම්ම දිනාව තේරුම් ගන්න බෑ. නමුත් තේරුම් ගන්න නැතුව මම මේක වසන් ගවුවොත් ඒ මෙතෙක් කල් අපි තාම අන්‍යෝන්‍ය ආවෝදෙන් ගතකට ගත කරපු මේ මිනිස්යාට විශාල චිත්ත පීඩාවක් වෙනවා. කපුවට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා මොකද කරන්නේ කියලා හොඳට කල්පනා කරලා නමුත් හිතලා කියනවා මේ කාන්තාවට මේක දැනගන්න පුළුවන් වෙයි. ඒක නැත්තම් මේක අවබෝධ කරගන්න තරම් ශක්තියක් ඇති කියලා කියලා කියනවා මම මේ වගේ ਸਰවඥාන්සේ ආශ්‍රය කරපු නිසා මගේ අභ්‍යන්තරගතම වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. ඒ නිසා මට දැන් ගෘහ ජීවිතය පිළිබඳව එච්චරම රුචියක් මනාපයක් නැහැ. ඉතින් ඒකල මුල දිහා බලනකොට මේක ධම්මදිනාව මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වක ඉන්න බව වගේ වැටහිලා තියෙන විසාකා. විසාක උපාසකතුමා. ඊට පස්සේ කල්පනා කළා කියලා තියෙනවා මම මේක කිව්වේ නැත්තේ මේ අවදාහ කියන්න වෙන බව දන්නවා. අපි දෙන්නා ළඟ තියෙන මේ එකිනෙකා කෙරෙහි සෙනෙහස නිසා ඒ නිසා මම කැමැති මගේ වැඩ බලන්න පැත්තකට ඉන්න මෙතන 80 කෝටියක ධනෙ තියෙනවා නැවැද්ද සම්පෙච්ච 40 කෝටියයි මගේ පැත්තේ 40 කෝටියයි. නිසා මේක අරගෙන කැමැති නම් දෙවෙනි විවාහයක් කරගෙන ඉන්න. එහෙම නැත්නම් අපි දෙන්නට එකට ඉන්න ඕන නම් මට සහෝදරයෙකුට සලකන්න. එනනම් පුතේකට සලකන්න. එනනම් මම සහෝදරයෙකුට හරි දුවකට හරි සලකගෙන ඉන්නම් අපි මේ විදිහට කටයුතු කරමු කියලා. ඊට පස්සේ ධම්මචිනාව කතා කරලා දෙනවා මේ මොකද මේ කාරණා මොකද මේ කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ධර්මයේ පිළිබඳ අවබෝධ වෙනකොට ඒ රූපයන් පිළිබඳව, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙන පිළිබඳව අභ්‍යන්තරේ වෙනස වුණාට පස්සේ අර වෙනදා වගේ ඒ රූප දැකීමේ ආස්වාදයක් ඇත්තේ නෑ ඒ වෙනකොට පුළුවන් තරම් අර විවේකජෝ ප්‍රීතිසුඛය ආස්වාගෙන අනතින ගෝසාවල් නැති විවේක ස්ථානකට ගිහිල්ලා නහයෙන් අද සෝද බලන්නේ නැතුව අතෙන් කතා කරන කෑම ගන්න දේවල් පවා නොකර විවේකීව බණක් භාවනාවක් කරගෙන කායගත සතියෙන් හෝ වෙන දෙයකින් ඉඳගෙන හැපයි කියලා. ඉතින් ධම්මදිනාකවල ඕක මේ පුරුෂයන්ට පමණක් තියෙන සැපද නැත්නම් කාන්තාවන්ට කැපද කියලා. ඒකෝල මේක පංචස්කන්ධය දින ඕන දෙයකට කරන්න පුළුවන්. ඒ නිසා කැමැතිනම් මේක කරමු කියලා. ඊට පස්සේ සම්මතිනාව කියනවා ඉතින් මේක මිනිස්සෙින් කැප දෙයක් නම් මම කැමැති මේක පරීක්ෂා කරලා බලන්න. ඒගාම විසාක උපාසකතුමා රජුර ළඟට ගිහිල්ලා සිටුවරේක වශයෙන් ඒත් රජුර ඇහුවට පස්සේ කියලා කියනවා මේ ආවේ මොකද ඊට පස්සේ කිව්වලු මට මේ හොඳ සරසන ලද රතයක් අවශ්‍යයි. ඒ මොකදද? ධම්මචින්නාව උපාසකාරාමයට ගිහලා නතර කරන්නේ. ඊට පස්සේ රට සරසලා ධම්මචින්නාව සම්පූර්ණ පෙරහැරෙන් අනගාමී ගිහිල්ලා උපාසකාරාමයක භික්ෂුණී කියන්නේ උපස්සයන් කියලා කියන්නේ උපා භික්ෂුණීන්ගේ ආරාමයට ගිහිල්ලා පැවිදි කරලා තියෙනවා. ඊට පස්සේ මේ ධම්මචින්න පිරින්නාංශේ කල්පනා කරාලු දැන් මේ දන්න කියන පළාත ටික දවසක් යනකොට විශාල ලාභ සත්කාර. හැම කෙනෙක්ම ඇවිල්ලා වඳිනවා හැම කෙනෙක්ම කියන විශාල බරපතල අභිනිෂ්ක්‍මණයක් කරේ. ඒක නිසා හැම කෙනෙක් වෙනවා බලන්න. පස්සේ කල්පනා කරනවා මේකට නෙමෙයි මම පැවිදි වුනේ මේක ඒකාන්තේ පරිබෝධයි කියලා ඈත පලාදගෙන ගියේ. ඉතින් ඒකට විසාක දැනගත්තා මේ ධම්මදිනට යමක් තමයි තේරෙනවා කියලා නිස්සද්දව ඉඳ දුන්නා. නමුත් ඒ ධම්මදින මෙහෙණින් වාසේ රහත් මේ භික්ෂුණීන් වහන්සේ බොහෝමත් ප්‍රතිං ඇති කෙනෙක් බොහෝ කලකින්ම අරිහත් භාවයට පත් වෙනවා. හත් වෙලා සර්වඥාන්සේ වන්දනා කරන්න ආය රජ ගහනුවට වෙනකොට විසාකාවට සැක විසාක උපාසකට සැකයක් ඇති වුණා. මෙච්චර ආසාවෙන් ගිය මිනිස්සයා දැන් ආපහු ආවා. දැන් ආපහු ආවට පස්සේ ආයෙසරයක් අර වගේ මිනිස්සු හම්බෙන්නයි ලාභ සත්කාර වලට වැටුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඒ නම් දින්නා මෙනිනාසේ පිළිබඳව පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා ගියා ප්‍රශ්න අහන්න. මේක ඇත්තටම බොහොම වැදගත් සිද්ධියක් පෞල් කණැත්තන්. ඒ යම් පෞලක ස්ත්‍රියාව ධර්මයට හුඟාවක් නැඹුරු නැඹුරු කටයුතු කරනවා නම් ඒ ස්ත්‍රියව පුරුෂයාගේ බලන්නේ අමුතු තාලයකට. ඒ වගේම පුරුෂයා යම් ආකාරයකට ඊටාම ධර්මයට නැඹුරු ගත කරනවා නම් ඒ පුරුෂයා ඊවනේ ආසාවක් කරනදී තමන්ගේ භාර්යාව දිහා බලන්නේ අමුතු තාලයකට. මේකම පවුල් කඩා හැරෙන්න හේතු වෙලා තියෙනවා. ධර්මයේ තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ අර ඒ ධර්මයත් එක්ක තමයි යන ගමනේ වේදාධිකකම නිසා දෙන්නට දෙන්න අමතර දික්ටිගත වෙන්න ඉඩ තියෙනවා. ඒ උගා පරිසං වෙන්න ඕන තරම්. ඉතින් ඉත හොඳට පේනවා විසාක උපාසකතුමා තාමත් බැලුවේ අර ගෙදර දොරේ වැඩ කරන ඉන්න ගෘහණිය. ඇඳිමිටේ ඥාන දින මෝඩ මිනිසයා. මෙච්චර මාරුවෙන් ගැලවිලා පිටතනට ගිහිල්ලා දැන් ආපහු ආව Taman ඉන්න තැනට කියලා ප්‍රශ්න අහන්නයි මේ දැස්ති. ඒතුළු මේ විහාක් කියලා කියන්නේ එතකොට අනාගාමී ඵලස්ත ආර්යයන් වහන්සේ. මොකද තාම කල්පනා කෙරුවේ අර වර්ණ පුරුදු කාලයට වගේ. ඉතින් යම් කිසි කෙනෙක් ඊට මෙපිට අපි කියමු දන් දෙන්නේ නැති ස්වාමීන් කියන දන් දෙන භාර්යාවක් ඉන්නවනම් ඒ භාර්යාව ස්වාමියා දිහා බලන්නේ මම අමුතු තාලෙක. ඔය විතරයි සාසනය දන්නේ මේ මනුෂයා කරන්නේ. එහෙම නැත්නම් පුරුෂයා ඒක කරනවා ස්ත්‍රියව දිහා කරන්න වෙන තාලෙක. නැත්නම් පුරුෂයා දාන දෙනවා ස්ත්‍රියව දාන සීල දෙකම කරනවා. නැත්නම් පුරුෂයා දාන සීල දෙකම කරන ස්ත්‍රියව දානෙ කරා. මේ සෑම තැනකදීම මේ විසාකා මේ ධම්මදින මෙහිණින් ආගේ පස්තරේ ඉකන තාත මේ ධර්මය විමුක්තිය පිණිසවත් පහසුව පිණිසවත් ලේසිය පිණිසවත් ගන්න දන්නේ. ඒකත් දැඩි කරලා අල්ලනවර මොකಾದ මොකක්ද බලාගත්තා. ඉතින් ඒකට වෙන්නේ එකිනෙකා පිළිබඳව මතිමතාන්තවල සෑහෙන ප්‍රශ්නයක්. නිසා ධර්මයට යන කෙනා මුදුවට මතක තියාගන්න ඕනේ අපි ළඟ මේ තව කෙනෙක්ගේ මානසික සමගිකේ මානසික මානසික තත්ත්ව ආවෝද කිරීමේ ශක්තිය මේ ධර්මය වෙනුවෙන් ධර්මය කරනවා කියලා කැප කරන්න නරකයි. හැම වෙලාවෙදීම අනික් අත්තු යත්තන්ගේ වැඩ පිළිවෙල කරගෙන අනේක පිළිවඳව අපි අවබෝධ කරන ශක්තියක් තියෙනවා. ඉතින් මෙතනත් මේක වෙලා තියෙනවා. මේක නම් හැබැයි අපේ ලාභයට වෙලා තියෙන්නේ. කොහොම හරි විසහකතුමා ගිහිල්ලා ඒ ධම්මදින මෙහෙණින් ආශ්‍රය හම්බෙලා කතා කරලා තියෙනවා මේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ එතකොට මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම කියන්නේ මොකක්ද පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියන්නේ මොකක්ද පංච උපාදානස්කන්ධයේ නිරෝධ මාර්ගය කියන්නේ මොකක්ද මේ ප්‍රශ්න අහගෙන ආගෙන යනකොට හරියට ඒකට උත්තර දෙනවා උත්තර දුන්නට ඒ මොකක් කරලා සූත්‍රයේ මේ කොටස් සඳහන් වෙන්නේ අටුවාවේ සඳහන් වෙන විසාක තමා හිතනවලු මේවා ඉතින් අහලා අටපාඩම් කරලා දෙන්න පුළුවන් උත්තරනේ. ඒ නිසා තාම මෙයා ඥානයක් ලැබලා තියෙනවද නැද්ද දන්නේ නැහැ කියලා අර ඒකට විසාකෝපාසකතුමත් අපේ පිනට හොඳ විදිහට ධර්මයේ දන්නවා අනාගාමි පලස්තයි. ඉකින් දිගට දිගින් දිගට ප්‍රශ්න අහගෙන යනවා. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තුන් බලක තුන් ආකාරයක ප්‍රශ්න අහනවා. එක තැනක හොඳ ලස්සනට ඒ ධම්ම දින මේ විනාශය පෙළලා දෙනවා. මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කොහොමද සීල ශික්ෂාවට සීල අංගවලට සීල ශාසනය වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට බෙදා. කොහොමද ඒක සමාධි කොටස වශයෙන් සම්මා සති සම්මා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කොටස වලට බෙදාන්නේ. කොහොමද සම්මා සංකප්පයයි සම්මා දිට්ඨියයි ප්‍රඥාන්තයටපත් වෙන්නේ කියලා බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඒකදී මේ විස්තරයේ අර ලස්සනට අපි එදා කරපු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කොටසක් නිසා පොඩ්ඩක් මෙතන නතරලා යන්න මම කැමති. කොහොමද සම්මා සතියයි සම්මා සම්මා වායාමයයි දෙක සමාධියට තුඩු දෙන්නේ? සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුනටම කියන්නේ සමාධි අංග කියලා. සමාධි ශික්ෂාව කියලා කියනවා. මේක සමාධි ශාසනය කියලා කියනවා. ආන ඒකෙදී ඒ සම්මා සමාධියම තමයි මෙතන මේ සමාධි අංගය වෙන්නේ. නමුත් ඒක කවදාකවත් තනියම හට හට ගන්න බෑ. ඒක හටගන්න නම් අනිවාර්යයෙන්ම සම්මා සතිය පිළිගන්න. ඒ සම්මා සතියේද දිගින් දිගට අඛණ්ඩව දිගට පවත්වාගෙන යන්න සම්මා වායාමය. අතෝරක් නැතුව මේ ව්‍යායාමයේ කරන්න. ඒකෝට තමයි සම්මා සමාධිය හිතේ තියෙන එක එකතු වෙලා නැගිටලා ශක්තිමත් වෙලා වීර පුරුෂයෙක් වශයෙන් එන්න තියෙන්නේ. ඒකෙදී බොහොම ලස්සන උපමාවක් තියෙනවා. ඒ අටුවා ප්‍රති සඳහන් කරලා යම් කිසි පුරුෂයෙක් ඒ පවතින නැකත් කෙලියක් සඳහා හෝ මොකක් කර දෙයකට උයනට යනවා ගිහිල්ලා ඒ අපු ගහක හරිගත්තකට සපු මල් නෙලන්න උත්සාහ කරනවා. මොකද ඒ පුද්ගලයාට පේන්න තියෙනවා මේ සපු ගහ බොහොම උඩ මල් හටගෙන තියෙන්නේ ගන්න බෑ. මොකද හොඳ වෙලාවක එතන සාචරව දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ මල් ටිකක් නෙලා ගන්න ඕනේ කිව්වම එක්කෙනෙක් එතන නැමිලා කොන්ද දෙනවා. දැන් ඊට පස්සේ ඒක අර පුද්ගලයාගේ කොන්ද උඩට නැගිනවා. නැගලා බලපුවාම අර යට තියෙන පදර මෙච්චර හයිය නැති නිසා කොන්ද උඩ සම්පූර්ණයෙන්ම නැගිට ගන්න බෑ මෙයාට. මම පොඩක් නැමිලා. ඒකට අනිත් එක නැහිලා උර දෙනවා. එතකොට උරෙන් අල්ලගෙන කොන්ද උඩ හිටගෙන තමන්න පුළුවන් වෙනවා අර සපු මල්ලලා. ඊට පස්සේ ඇති වෙන්න මල්ලලා කියලා යායේ නැකත් කෙලී කරනවා. ආන්නේ වගේ තමයි මේක පෙන්වන්නේ සම්මා සතියක් සම්මා වායාමයක් දෙක නිතරම මේ සම්මා සමාධිය ඔසවලා තියන්නත් ඕනේ වැටෙනකොට නැගිටලා තියන්නත් ඕනේ. ඒ නිසා මේ තුනටම සම්මා සමාධිය කියන්නේ. ඒ වගේම තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට සම්‍යක් දෘෂ්ටිය නියම සංකල්පයෙන් තොරව ඍජුව නැගිට ඉන්න බෑ. මෙතන සංකල්පයේ වශයෙන් පෙන්වන්නේ අරමුණ මෙනෙහි කිරීම සඳහා යොදන විතක්කේ. විතක්ක චෛසිකයේ හරියටම එල්ලෙටම වැඩි වැඩි තියෙන්න ඕනේ යම් කිසි වස්තුවක ඇත්ත ඇති ඇති දැක ගන්න. ඒක පිට ගියා නම් ආයෝෂු මනස්කාරයට වැටෙනවා. ආයසරයක් සත්‍ය සමාධිය නැති පල්මත් වෙච්ච චිත්තක්ෂණක් මැදට වැටෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව සංකල්පේ නැත්තම් විතක්කේ නැත්තම් මෙනෙහි කිරීම එකම අරමුණටම වැඩි වැඩි වැඩි වැඩි හිතියොත් තමයි ඒ අරමුණේ ඇති හැටි දැක් ගන්න පුළුවන් කියලා මේක මේ සූත්‍රයට අටුවා සපේන මේ ආචාර්යයන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට ගිහිල්ලා අන්තිම වෙනකොට සූත්‍රය අවසාන වෙනකොට මේ විසාක උපාසකතුමා ඒ ධම්මදිනාවගෙන් අහනවා කතිපණයේ වේදනා ආර්යවනි වේදනා කොතෙක් වෙයි එතකොට මේ ධම්මදින මෙනිකාන්ති කියනවා වේදනා ආවසෝ විසාක තීනි හොන්ති සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ආයේ කායික වාචික මානසික කායික චෛතසික වේදනා කොටස් තුනක් තියෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඊට පස්සේ අහනවා අහන්න නැති ಜಾති ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් අපේ හිතට එන්නේ නැහැ ඒක තමයි මම අර පාලි පාඨයේ මුලින්ම සඳහන් කරේ ඒ කියන්නේ පාලි පාඨයේ හම්බෙන උත්තරේ මේ විසාකා වහනවා මේ සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා මේක අපිට අහෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුඛ වේදනා ගත්තොත් ඒකේ දුක්ඛේ පැත්තක් අහිල්ලක් අපිට මේ අපි දන්න ක්‍රමයට අපේ හිතට එන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ වේදනාව ගැන අහනවා මේ දුක්ඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. මේක ඉච්චර අපිට යම්මක් කියන්නේ නෑ. නමුත් අහනවා ඊට පස්සේ ඉතාම වැදගත් ප්‍රශ්නේ මේ මැද තියෙන ওই කියන අදුක්කම සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. අන්න එතෙන් තමයි අපි මේ මේ ධම්මදින මේ රාත්මේනි ශාසිකේ තියෙන ඒ විචක්ෂණ බුද්ධිය පාණ්ඩිත්‍ය ඒ වගේම අර ගම්බීර ප්‍රඥාව දැකගන්නේ ඒ වගේම ප්‍රායෝගිකව ඒක යොදාගන්නේ ඒ රාත්මේනි ආච මතක් කරන්නේ සුඛා ඕආවසෝ වේදනා සුත්‍ත්‍ති සුඛං විපරිණාමං දුක්ඛං සුඛ වේදනාව කියන එක ඇහැට රූපයක් වටලා ඇහැට හිත ගිහිල්ලා ඒ දිගට පෙනීම පවතිනවා. ඒ වෙලාවේදී අපිට පහළ වෙනවා මේ මේක දැක්කම මංගලයි. මේක දැක්කම හොඳයි. මේක දැක්කම සුඛයි. මේක දැක්කම මිහිරි කියලා ඒ වේදනාවේ වින්දනය විඳීම සුඛ වැතිය සාත වශයෙන් දකිනවා. මිහිරි වශයෙන් සුඛ වශයෙන් දකිනවා. ආන්න ඒක පවතින තාක්කල් ඒ සුඛ වේදනාව දිගට පවතිතිය කියලා කියන්නේ ස්ථිතිය පිහිටීම ඇති තාක්කල් සුඛයි. යම් වෙලාවක විපරිණාමයට ගියානම් දුකයි. දුක වේදනාවෙන් ඉවත් වෙන්න ඕන. සුඛ වේදනාව වෙනස් බවටපත් වෙනවා නම් දුකයි. ඊට පස්සේ දුක් වේදනාවේ අපි නරක අකුල බලුකුණක් හරි සර්පකුණක් හරි වමන ගොඩක් හරි අසුචි ගොඩක් හරි මොන හරි දෙයක් දකින්න ඒක අපි දකින්නේ අවමංගලයක් දුමංගලයක් නොදැකිය යුත්තක් විදියට. ආන්නේ මේකක් දකින්නකොට ඒ අපුල දර්ශනය තියෙන තාක්කල් අත් දෙක ඒට යොමු වෙලා තියෙන තාක්කල් පෙනීම පවතින තාක්කල් අපිට දුක් වේදනාවක් තමයි පේන්නේ. නොදකින් කියන හැඟීම. නොපතන් කියන හැඟීම. ඉතින් ඒ අර ස්පර්ශය ඒ රූපයක් පේනවා. ඇහත් ඒ දෙසට උම වෙනවා කියනවා. දැකීමක් දිගට සිද්ධ වෙන තාක්කල් තිතිය පවතින කාක්කල් දුකයි. ඒක විපරිණාමයක් වෙනවා ඒ ජරා දර්ශනයක නොපෙනියම. එහෙම නැත්නම් අපි වෙන දිහාවකට යනවා. එහෙම නැත්නම් අපිට ඒ වෙලාවේ ඇහි දැසෙන මතක ඉඳලා කවුරු හරි කනට කතා කරන සද්දකින් අපේ හිත කැඩෙනවා. මේ කොයි දේ වුණත් අර දුක් වේදනාවේ පරිණ විපරිණාමයේ සුඛයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ පෙන්නවා අදුක්කම සුඛ වේදනා ඥානං ඥානාඨිතං අඤ්ඤාතා දුක්ඛ අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ දන්නවා නම් මම දැන් මේ අදුක්කම සුඛය කියලා ඒක සුඛයක්. Taman දන්නේ නැත්නම් ඒක දුක්ඛයක්. ඉතින් මේක මේ ආනාපාන සති භාවනාවට දානකොට අපි නිතරම කියනවා ආස්වාද ප්‍රසවාස දෙකට මේක කැඩුවට පස්සේ ආස්වාසයේ ප්‍රසවාසයෙන් වෙන්කොට දකින්නේ කියලා. මේකට උගෝදනේ ප්‍රතික්‍රියා කරනවා. දකින්නවා. ඒක ඕක පිළිබඳව මොකද්ද විශේෂත්වය අපිට ඕන කරලා තියෙන ආනාපාන ධානයක් ලබන එකයි. කොයි වෙලාවද ආලෝකය එන්නේ, කොයි වෙලාවද මට බුදු පිටමයක් පේන්නේ, කොයි වෙලාවද අර මේක තමයි අපි කල්පනා කරන්නේ. නමුත් යෝගාවචරයට උපදේශ දෙන ගුරුවරයා මතක් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ ආස්වාසේ අත්දැකීම ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගන්න. මේක මහ විශාල ගැඹුරක් තියෙනවා. මේ දුක්ඛ සුඛ වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවයි කියන මේ තුන වාගේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දැනගැනීමේ මේ වටිනාකමක් තියෙන එකයි මම මේ ඓශික ධර්මයක් වෙන වේදනාවෙන් ගත්ත කතාව නතර කරලා මේ රූප ධර්මයක් වෙන ආස්වාදපසට හැරුවේ. අපි යම් වෙලාවකට දන්නවා නම් මේ ආස්වාදේ මං අත්විඳින එක ප්‍රස්වාසය නෙවෙයි. ඊගාට ප්‍රස්වාසය මම මේ දකින්නේ අත්විඳින්නේ ආස්වාදේ නෙවෙයි කියලා අපිට හොඳම හොඳ සාක්ෂියක් ලැබෙනවා. මගේ හිත දැන් දින ආනාපාන කියන්නේ. මගේ හිතේ තියෙන හද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි. ආනාපාන කියන කොච්චර දිනවද කියනවනම් ආස්වාද ප්‍රසආස පළු දෙක වෙන් වෙන වශයෙන් දකිනවා. මෙන්න මේ දර්ශනයේ ඔය කියන ආනාපානේ අපි දකින්නේ ආනාපානේ හොඳටම ගොරෝසු නාය පුරා හුස්ම ටික යන වෙලාවේ පමණයි. ප්‍රශ්වාසයේත් ඒ හුලම් ප්‍රවාහයේ හොඳටම නාය පුරවගෙන ගොරෝසුට හැප්පෙන වෙලාවේ තමයි අපි ඒ පිට වෙන වාත ප්‍රවාහය උණුසුමක් වශයෙන් හෝ වාත ප්‍රවාහයක් වශයෙන් හෝ මොකක් හරි වශයෙන් දකින්නේ. ඒකට ඇතුළට පීරාගෙන යන වාතයේ ගොරෝසුම කොටසයි ඇතුළට පීරාගෙන එන වාතේ පිටසට පීරාගෙන එන වාතේ ගොරෝසු කොටසයි තමයි අපි ඉස්සල්ලාම සලකුණු කරන්නේ මොකද අපේ හිතට පේන්නේ ගොරෝසු දේවල් විතරයි හිත තාම ශික්ෂණය වෙලා නැහැ හිත තාම සතිමත් වෙලා නැහැ හිත තාම සමාධිමත් වෙලා නැහැ නමුත් මේ විදිහට ඊගාව ආස්වාසෙත් වෙනම ඊගා ප්‍රසවාසෙත් අදම ඔහොම කරගෙන කරගෙන යනකොට ආස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ආස්වාසයට යනකොට අර ගොරෝසු මැද කොටසට එන්න චිත්තක්ෂණයක කලින් දැක ගන්න අවස්ථාවක් තියෙන ඉතිතිය. හොඳට ගොරෝසු වෙලා ඊට පස්සේ ඒ ගොරෝසුව ගෙවි යන හැටි දකින්නත් දීංගිත්තක් අවස්ථාව වෙනවා. ප්‍රසාරෙත් එහෙමයි. හොඳටම හැප්පෙන්න නැහැ පුරවගෙන යන වෙලාව දක්වා එන චිත්තක්ෂණයක් අහු වෙනවා. ඒක ඉවර වෙච්ච චිත්තක්ෂණයක් අහු වෙනවා අපි. චිත්තක්ෂණ කියන ඒකටදී කතා කරනවා නම් අර පළවෙනි මොහොතේදී තාමත්ම තීව්‍ර තුඩ විතරක් දැක්කම දැන් එන්නේ එන්නේ ඒකට යන හැටි යන හැටි ටික ටික පේන්න පටන් ගන්නවා. ඒක හුඟක් වෙලා පටන් අරගත්තොත් ආස්වාසයේ ගොරෝසු තැනට එන්න කල්පේලාතෝ ආස්වාසයේ කියන අත්දැකීම, ඒ පීරීම, ඒ පිරිමැදීම යාන්තම් පටන් ගත්ත තැනට. ටික ටික ටික ටික හිත පුරුදු වෙනවා. හිත සූදානම් වෙනවා. මෙච්චර ගොරෝසු තැනට එන්නේ නැති තැනක ඉඳලා කොහොමද ඒක ගොඩ නැගීගෙන එන්නේ ඊට පස්සේ ඒ ගොරෝසු තැනට ඇවිල්ලා ඒ ආස්වාසය තුලම ප්‍රස්වාදයට හැරෙන්න ඉස්සලා මේක ගෙවිලා යනවනේ. ආන්නේ වගේ ඒ මුදුන් පෙත්තේ දෙපැත්ත ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේකට අල්ලලා තමයි ඔය සර්වඥන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අසසිසාමීති සික්කති. සබ්බකාය පරිසංවේදී පසසිසාමීති සික්කති කියන්නේ ආස්වාසේ දැන් මැද විතරක් නෙවෙයි ලකින්නේ මුලයි මැදයි අගයි කියන්න පුළුවන් විදිහට ටිකක් යන්තම් පොඩ්ඩක් තින්ත බින්දුවක් හරියට ඉන්ටපෝන කඩදාසියක දැම්මට පස්සේ වැටිච්ච තැන ඉඳලා අතර දිශාවට චින්ත බින්දුව පැතිරෙනවා වගේ. ආනාපාන යම කොම සාදරයෙන්. එනේ ආනාපානයට සාදර හිතින් පිළිගන්නාසුලින් බලාගෙනකොට ඒ හිතේ ස්වභාවයක් තමයි එනිසා නොදැක්ක තාලෙට ඒ ආස්වාස හැඟීම එන්න පොඩ්ඩකට කලින් දකිනවා. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් කළා යනකම් ඊට පස්සේ ඕන කාලයක් වෙනවා අපිට මොනවක්වත් තේරෙන්නේ නැහැ ආයෙ ප්‍රස්වාසය තේරෙනවා. ප්‍රසවාසයත් එන්න පොඩ්ඩකට කලින් ආවෙන ප්‍රසවාසය තේනවා ගිහිල්ලා පොඩ්ඩකට අහු වෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි මේ යෝගාවචරගේ සතිය අඛණ්ඩව පවතින්නේ. සමාධියට දැන් ඔන්න යම් කිසි ප්‍රදේශයක මූල මුල් බස ගැනීමක් තහවුරු වීමක් වෙන්න හදනවා. ඉතින් එතෙන්දී ගුරුවරු උපදෙස් දෙනවා එන්නේ එන ආස්වාසයේ අලුත් එකක් විදිහට. එනේන ප්‍රසවාසයේ අලුත් එකක් විදිහට ආස්වාද ප්‍රසවාස දෙක ගලපමින් යන්නේ කියලා. අන්තිමට මේක ගියාට පස්සේ මොකද වෙන්නේ? යෝගාවචරය හොඳ නිරීක්ෂණ ශක්තියක් තියෙනවනම් ආස්වාසේ ඉවර වුණා. Tamanda හැප්පෙන දැනෙන අන්තිමට මේ වුණා. ඊට පස්සේ ප්‍රස්වාසයේ එනකම් බලාපොරොත්තු වෙන හිතේ මොකද වෙන්නේ? නැත්නම් ආස්වාද ප්‍රස්වාස දෙක මැද තියෙන හිතේ මොකද වෙන්නේ? මොනක්වත් අහුවෙන්නේ නැහැ. ඒ වෙලාවට හිතවිල්ලක් එනවා. නැත්නම් හිත කල්පනා කරනවා රූපයක් බලනවාද, සද්දයක් අහනවාද, කය වේදනා බලනවාද කියලා ඒ කාලය තුල මේ පවතින අදුක්කම සුඛ වේදනාය කියලා දන්නවනම් අන්න සූරයි. ආස්වාදයක් නෙවෙයි ප්‍රස්වාසයක් නෙවෙයි දෙක අතරමැද අවස්ථාවක් මෙතන තියෙන. ඊට පස්සේ ප්‍රස්වාසය ඉවර වෙනවා. ආය ආස්වාදයට හැරෙන්න ඉස්සෙල්ලා අන්ධකාර යුගයක් තමයි පහුවෙන්නේ. අල්ලගන්න බැරි කොටහක් තමයි පහුවෙන්නේ. අන්න ඒකේ අවදි භාවය කොහොමද? ආස්වාද ප්‍රස්වාස දෙකේ පැතිරෙන පැතිරෙන හිත හිමීට හිමීට හිමීට ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද? ආස්වාද හොඳට හැප්පෙන්න කලිනුත් දන්නවා හැප්පෙන වෙලාවෙත් දන්නවා හැප්පීම ගෙවි යනකමුත් දන්නවා ඊට පස්සේ හිත පුදුමාකාර සාදරව අර ඊට කොහොලකුලකින් කටුමැටි පිටිකර කපලා ගැහුවා වගේ හිත එතනම පොරොත්තුව බලන ඉන්නවා දැන් ප්‍රස්වාදය පටන් ගන්න හැටි ආනදී අතරමැදි මාරු වෙන හරිය විඳින්නේ නැහැ අපි විඳින ගනුදෙනුවක් නෑ ඒක නොහුස්මේ. නමුත් හිත අවදීන් බලන ඉන්නවා. ඒක තමයි ඉස්සෙල්ලාම අපි ආස්වාද ප්‍රසාර දෙක අතරමැද ඉඩ අන්‍යමාර්ථේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කියලා ඇත්තක බඳගෙන යනවා වගේ හිමීට හිමීට හිමීට හිමීට අතරමැදට තියෙනවා. මේ වෙලාවේ සම්පූර්ණ ශබ්ද නැති, වේදන නැති, හිතවිලි නැති අර දෙක අතරමැද ප්‍රදේශය දැනගන්න සුළුව. නැත්නම් ඒක සඳහා ඇති උකා ගන්න, උරා ගන්න සුළු ගතිය. මේ දෙක අතරමැද ඉන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානෙ නැති වෙනවයි කියලා අපි කතා කරන වෙලාවක් තියෙනවා. නැති වෙනවයි කියලා කියන්නේ අර ආස්වාදයේ උග්‍ර අවස්ථාව සහ ප්‍රසවාසයේ උග්‍ර අවස්ථාවට වැඩිය මෙන්න මේ මැද අවස්ථාවට අපි නතර වෙනවා. මේක හරියට කියනවා හයියෙන් පැදුම් අරගෙන පදින ඔරලෝ මුචිලාවක පැදුම් ගැනීම නතර වුණොත්. අයිසෙක් නිකන් කිව්වේ හයියෙන් පැද්දත් එමෙහිට පැද්දත් ඒ වගේ උන්තිලාවේ දිගහටුවට ඒකාකාර වේලාවක්මයි ගන්න. එමෙහිට වෙන්න වෙන්න බලනකොට උන්තිලාවදී බලාගෙනකොට ඒක පැද්දෙනවදෝ නැද්දෝ කියන මට්ටමට වගේ පුංචි චලනයක් වෙනකොට ඔච්චරලා බොහෝම ශීඝ්‍රයෙන් පැද්දිච්ච උන්තිලා. ආන්නේ වගේ තමයි ආස්වාද ප්‍රසආසයේ වෙන දෙයකින් බාහිර වෙන්න කරදර වෙන්න දෙන්නේ නැතුව ආස්වාද ප්‍රසආසයට පමණක්ම හිතියෝ දාන්න හිතියොත් අන්තිමට ඉහළම කෙලවර මෙහා පැත්තේ ඉහළම කෙලවර එහා පැත්තේ නැතුව මැද නතර වෙනවා කියලා. ඕක ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකිලිමෙත් වෙනවා. සක්මන් කරන්න ගත්තොත් වම දකුණ අතුරක් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ අරියට ආම ශිල්පේ දන්නේ නැති කෙනෙකුට පුරුදු කරනවා වගේ ගොරෝසුම වෙලාවේ ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස බලන්න. සතෝ ආස්වාද සති සතෝ පස්ස සති. ඊට පස්සේ මේක දීගංවා කියලා කියනකොට ඒ පිරිමැදීම වෙනදට වැඩි ටිකක් වැඩිපුර පේනවා. ඉස්සර වෙන එක චිත්තක්ෂණය මේක ආවා ගියා. නමුත් ටික වෙලා බලනකොට මේක යන එන එකක් නෙවෙයි ක්‍රියාවලියක්. ඇතුළේම කියන එක ක්‍රියාවලියක්. පිටවීම කියන එක ක්‍රියාවලියක්. ඒක යාන්ත්‍රවලට ගන්න ප්‍රකට වෙලා නොපෙනිය. පිටවීමත් එහෙම. ආන්නෙන් බලන ඉන්නකොට ඉන්නකොට ස්වභාවයෙන්ම හුස්ම ගන්න දෙනු අඩු වෙනවා. මොකද දැන් හිත තැම්පත් වෙනවනේ. අය තැම්පත් වෙනවනේ. ආස්වාද ප්‍රසවාසයේ තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට මේ අග්‍ර දෙක අන්ත දෙක තුනි වෙන්න වෙන්න වෙන්න වෙන්න හිත තල්ලු වෙන්නේ මේ දෙක අතරමැද මෙතෙක් කල නොවෙන්න මොකද්දෝ තැනකට අර ආස්වාසය පිළිමැදීමක් වශයෙන් හෝ උණුසුමක් වශයෙන් හෝ කම්පනයක් වශයෙන් නැත්නම් හුස්ම රැල්ල වශයෙන් හෝ මුදුවට අත්දකින්නන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඉන්ද්‍රියක් මාර්ගය. මෙතන අපි ගත්තේ කලින් පෙරදිර කරගත්ත කාය ඉන්ද්‍රිය මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. මොකද අපි දැන් කල්පනා කරලා බැලුවොත් මේ දෙක අතරමැද මොකෙන්ද අපි විඳින්නේ? ඔය කායින්දේස ආහාර නැහැ. මොකද හැපීමක් වෙන්නේ නැහැ. ආස්වාදයෙන් ඉඳලා ප්‍රසවාසයට මාගෙන උලංගන දෙනවක් නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කායින්ද්‍රිය ප්‍රතිබද්ධව පටන් ගන්න විඥානේ මෙතෙන් දෙනකොට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් පාටපත් වෙනවා. මේකට එච්චර වෙලා යන්නේ නැහැ. නමුත් භවනා කරන කතිය අවුරුදු 17 18ක් යන්න පුළුවන්. හරියට මේ ධම්මදින මේ නිවාංශයේ මේ වේදනාවට සම්බන්ධ කරලා කියන කතාව ආස්වාද ප්‍රසවාස විතර දාලා ගත්තොත් හැම ආස්වාදයක් ප්‍රසවාසයක් මැදම මේ අදුක්කම සුඛ වේදනාව වගේ නින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය ගොඩ වෙලාවක් පවතිනවා. ඔක තමයි සමාධියේ උග්‍රම අවස්ථාව. ඕක දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි. ඒසා භාවනා කරනකොට සමහර උතෙන් එනවා හුස්ම රැලි දෙක තුනක මාර්ගයේ. සමහර වෙලාව විනාඩි 5කින් 10කින් සමහර විනාඩි 35 40 යනවා ඔතෙන් තෙන්ට. ඒ හේතුව ඉතින් අර පොඩික පූර්වක්‍ෘතියේ තියෙන දක්ෂකම. ඒ නිසා අපි මෙවැනි සූත්‍ර ධර්මයක් අහලා මේ අපි සරුවචනාංශයේ මේ අපි ගෙනියන්න හදන්නේ අර මේ ගොල්ලන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්න බලන්නද කියලා වගේ අද්දක බඳලා ගෙනියන්නේ. ඒ නිසා එතෙන්දී තරක කරන්න යන්න එපා. එතෙන්දී වාදපතේට නගන්න යන්න එපා. මේ ਸਰවඥාන්සේ ගෙන්නන්න හදන්නේ මේ පෘථග්ජන අම්මුගේ පෘථග්ජන හිතක් මේ. ඒක අර ගොරෝසු ආස්වාද ප්‍රසවාසයෙන් දෙක බඳගත්තට පස්සේ උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක මේ කරපු පරිශ්‍රයෙන් දන්නවා ඒ කෙලිම ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒක තුනී වුණත් ඒක දිහා බලනවා ගොරෝසු වුණත් ඒක දිහා බලනවා ඇතුළත පෙනුනත් ඒක දිහා බලනවා පිටත පෙනුනත් ඒක දිහා බලනවා ප්‍රිය වේලාවටත් ඒක දිහා බලනවා අප්‍රිය වේලාවටත් ඒක දිහා බලනවා ළඟ තිබුණත් ඒක දිහා බලනවා පිට තිබුණත් ඒක දිහා බලනවා කියලා ආසාවට පස්සට ඕනේ මොනක් තරයක් එනකොට ආස්වාදයට ප්‍රස්වාදයේ දක්වා සම්පූර්ණ මාරු වීම දැක්ක දැක්ක දැන දැන සති ස්පර්ශයට අනුව යනවනම් අනිවාර්යයෙන්ම ඒක ආස්වාදයක ප්‍රස්වාදයට යන අතර මැද නිවන තියෙනවා. නෝ කවුද ඔක බලන්නේ? කවුද ඔක දැක්කට ගණන් ගන්නේ? ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ අරුවචාන්සේ දේශනා කරනවා අත් දවසක් හත් අවුරුද්දක් භවනා කරුවොත් මේක හරියනවා කියන්නේ. ඒ වගේ නෑ හය අවුරුද්දකුත් ඇති. ඒක කියන නෑ පස් අවුරුද්දකුත් ඇති. ඒක සවුරුද්දට කියන නෑ හත් මාසයක් කරුවොත් ඇති. ඊට පස්සේ මාසයකට කියන. නෑ එක පක්ෂයක් කරුවොත් ඇති. හත් දවසක් කරුවොත් ඇති කියලා නතර කරනවා. ඒ බුද්ධිරාජ සූත්‍රය වගේ තැනක් කියනවා උදේ දැනගත්තොත් කතාව හැන්දෑවේ කරගන්න පුළුවන් කියලා. නමුත් එච්චරවක්වත් යන්නේ නැහැ. මේකේ තියෙන කන මත්තට්ටේ ටික සමාධියක් තියෙනවා. ඒ චිත්තක්ෂණය අපි දන්නවනම් අපේ හිත පුරුදු වෙලා තියෙන්නම ගොරෝසුවටමයි. යම් බැලේ තමයි. ගෝසාවටමයි. අර ගොරෝසු තැනමයි. ඒක නැති වෙනකොට අනේ මට ආනාපානිය නැතුව යන්නේ. එහෙම නැත්නම් ළඟ තියෙන සබ්ජෙක්ට් ගන්න. එහෙම නැත්නම් වේදනාවක් ගන්න. එහෙම නැත්නම් හිතවිල්ලක් ගන්න. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද මේ පහු කරන දැන ඔන්චිලාව හිමීට පැද්දක්, හයියෙන් පැද්දක් හරියටම ඔන්චිලාව සම්පූර්ණ ගුරුත්වාකර්ෂණයට අහු වෙන තැන පහු කරලමයි මේ කොනේ ඉඳලා එහා කොනට යන්නේ. එහා කොනද මෙහා කොනට යනකොට ඔක පහු කරලමයි යන්නේ. නමුත් අපි හිත හුරු නෑ මේ තරම් සියුම් දෙයක් අල්ලලා. ඒකට දොස් කියන දෙයක් නෑ. ඒක නුගුහුනේ ඉතියේ හැටි ඒක තමයි. නමුත් අපි අර ගොරෝසු ආස්වාදයේ මුලම ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වාම ආස්වාදයේ ගෙවිලා ගියා ප්‍රස්වාදයේ පටන් ගත්තේ නැහැ. ආන්න මෙතෙන්දී අපේ අවදි භාවය. මේක තිබුණොත් විතරක් ආස්වාද ප්‍රසආද දෙක මැද අපිට දැනගන්න පුළුවන්. ආස්වාදයේ කියන වෙලාවේ අපි හිතමු හැපිවක් ගන්නවා. හැපිව දැනීම පිළිබඳව අපිට සතුටක් තියෙනවා. ඊට පස්සේ සතුට සම්පූර්ණයෙන්ම අන්ධකාර යුගයක් කරා ගිහිල්ලා ආය ප්‍රසආදයේ හැපීම දකිනවා. මේන මේ දෙක අතරමැද දැන් ඇත්ත වශයෙන්ම සඳහන් කරන්නේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා අවස්ථාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. එතන අපිට කියන්න පුළුවන් ආස්වාදයෙන් ප්‍රසවාසයට යන අතරමැදදී විශාල ගණිතන වගේ සිද්ධ වෙනවා ඉන්ද්‍රියන් සියල්ලම පච වෙනවා. ඉන්ද්‍රියන් සියල්ලම ආසරණ වෙනවා. ඉන්ද්‍රියන් සියල්ලම වළංගු කාසි බවටපත් වෙනවා. විඥානය අනින්ද්‍රිය ප්‍රතිපද වෙනවා. අන්නේ ඒකට අපි කල්පන වෙනවා. මේ වෙලාවදී අපි හිතන තියෙන දේරම හිතනවා. බාහිර දේවල් ගොඩාක් ඇද බැද ගන්න හදනවා. එහෙම නැත්නම් අපි බුද්ධුම යන්ත්‍රයක් මේ මනුස්ස හිත කියලා කියන්නේ පුළුවන් තරම් හිතෙන් අර පරණ සංඥා තොකේයක් හිතෙන්ද ප්‍රක්ෂේපණය කරනවා. මේ හොඳ ලස්සන පේනවා මේ කාටුන් චිත්‍රපටය දිහා බලනකොට එක රූපත් අහඩුවක් පෙන්නලා විශාල අන්ධකාරයක් සමාගතනවා. ඊට පස්සේ ආයේ ආලෝකවත් රූපත් අහඩුවක් පෙන්නනවා. මේ රූපත් අහඩු දෙක අතරමැද මිනිහ කටක් උසනවා ගමනක් යනකොට පේනකොට අර අන්ධකාරය අපි සංස්කරණය කරගන්නවා අර අත හැමෙන් ඉස්සුනා වගේ කියන. ඒ රූපත්තාන දෙකේම තියෙන නිශ්චල ඡාය දෙක. උත අන්ධකාරයක් වෙන්නවා මැද ওই අන්ධකාරය තුල තමයි අපි සංස්කරණය කරන්නේ. ඒ නිසා හැම තැනකලියකටම රාත්‍රියක් අවශ්‍යයි. හැම චිත්‍රපට ශාලාවකටම අන්ධකාරය අවශ්‍යයි. ඔය කවුගේ දවස්වල අර මේ දිනු භාවනා වැඩ දවසේ අරිහා පැත්තේ ශාලාවට යන්න කිව්ව කට්ටිය. ඌව වෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව වටේ අන්ධකාර කරගන්න බැරි නෝ අපිට. ලයින් කරයි කරලා නැහැ. ඒක තිබ්බනම් බොහොම විචිත්‍ර රූප පේනවා. අපි නෝ චිත්‍රපටියක බල බල ඉන්න වෙලාවේදී අය කරලා තියෙන තිත ටික කඩා ගන්නයි කියන්නේ. එතන රූපෙට මොකද වෙන්නේ? ප්‍රිය නැති. ස්ත්‍රී පුරුෂ භාව අඳුර ගන්න බැරි. නිකම්ම නිකං ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ මේ ආස්වාද ප්‍රසවාදයේ කොහොඳට ප්‍රිය තාක් කරනවා. අපි ගණන් කරලා කියනවා මෙච්චර ආස්වාද දැක්කා මෙච්චර ප්‍රසවාස දැක්කා. මොකද ආස්වාද ප්‍රසවාස දෙක ගෙවිගෙන යනකොට අපි වටපිට බලනවා. අපටිවාණි වෙනවා. හැරිලාව පාට මං ආව පාර හරිද? මට වැරදිලාද? සතිය නැතුවද? සමාධිය නැතුවද කියලා හිත කලකොල කරගන්න. මේ තමයි අපේ නොපුහුණුකම නැත්තම් අපි පුරුදු කරපු නැති ගතිය. නමුත් මේ සර්වඥාන් වහන්සේ සර්වඥාන් වහන්සේගේ මේ ශිෂ්‍යෝ ගෝලපාලව තමයි මේ ධම්මදින්න මේ හතන්වා මෙහෙණින් වහන්සේ විශාකාදී පෙන්වන දාලානේ මේ දෙක අතරමැද තියෙන විශාල රහසක්. මේ රහස සම්පූර්ණ සිද්ධ වෙන්නේ පුහුණු කරපො නැති මනුස්සයාට අවිද්‍යාවේ අන්ධකාරයේ මෝහයේ කරුවලේ. ඒක අන්ධකරණෝ කියලාමයි කියන්නේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂකයි. ඒ උපේක්ෂාව අන්ධකරණයි චක්කු කරණයි උරු නැහැ අහුවෙලා නැහැ අල්ලන්න පුළුවන් දෙයක් තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා ඒක අවිද්‍යාවක් කියන්නේ. ඉතින් සම්මදින්න ඇති මේ ඉන්නාසේ මේ කියන මේ පුංචි ඉදිරිපත් කරන වචන තුල පේනවා අදුක්කම සුඛ වේදනා ඥාතා සුඛං අඥාතා දුක්ඛං ඉතින් අපිට දැන් භාවනාවේදී මොකද කරන්න තියෙන්නේ? අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසආතේ හෝ වෙන ගන්න ඕනම සංස්කාර අරමුණ ඒ අරමුණම බොහෝ වේලා බලන ඉන්නකොට ඒ අරමුණේ තියෙන ගොරෝසු කතිය ඒ අරමුණේ තියෙන වමෙන් දකුණ වෙන් කරන ගතිය, ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන ගතිය, පිම්බීමෙන් හැකිලි වෙන් කරන ගතිය එන්න එන්න එන්න එන්න එන්න තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ දැන් තමයි යන්නේ හරියටම චිත්‍රපටි යාන්ත්‍රණය පේන්නේ. මේ චිත්‍රපටි කතාව නෑ එතකොට. අපිට පේන්න පටන් ගන්නවා අපි සංසාරේ මෙතෙක් කල් කෙරුවේ මේ වගේ තුනී වේගන එනකොට තව ගොරෝසු දෙකට පයින්. ඒ හිතේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවේ පුදුමාකාර දේවල් ප්‍රක්ෂේපණය කරලා අර දෙක අතරමැද හිතා ගැනීම වගේක් කරනවා. අන්තිමට බලනකොට අර හිතා ගැනීම ටික සත්‍යක් බවටපත් වෙන අපිම අපේ මනෝලෝකේ රාජ්‍යයේ මනෝ රාජ්‍ය රජ කරනවා. කවුරු හරිලා කිව්වත් මේ දෙක අතරමැද තියෙන අපිට දැක ගන්න බැහැ. ඒක නිසා දුක් වේදනාවක් එනකොට අපි දැනගන්න ඕනේ මේ දුක් වේදනාවේ විපරිණාමය ඒකාන්තෙම සුඛයක්. දුක් වේදනාව කියන එක ඒකාන්තෙම අනිත්‍ය ලක්ෂණයට යටයි. දුක් වේදනාව කියන එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන සුළුයි. ඒ නිසා දුක් වේදනාව ආපු බව දන්නවනම් දැනගන්න ඕනේ මේකේ පස්සපැත්ත සුඛයි. මූණත පැත්ත දුකයි. දුක වේදනාවක් එනකොට මූණත එනකොට සුඛයි යනකොට ඒකේ පස්සපැත්ත බලපුවම දුකයි. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. නමුත් අපි එදිනදා ජීවිතේ මොන්න තරම් මේ දුකයි සැපයි දෙක අල්ලගෙන මොන්න තරම් නාඩගම් නටනවා. මේ මුළු ජීවිතේම භාවනා කරන්නේ ඇයි කියලා අහුවොත් සුඛය සාධනය කරන්න. දුක හොයන්න. නමුත් මේ දුකේ සුඛේ එකම ආකාරයට වේදාල ධර්මයක් තියෙනවා විඤ්ඤාණ ධර්මයක් තියෙනවා සමාන ජනේව කවුළු දෙකක්. මේ දෙකෙන්ම අපිට දැක ගන්න පුළුවන් මේ යන්ත්‍රය වැඩ කරන හැටි. සුඛ වේදනාව නැහැ. එනකොට සුඛයි යනකොට දුකයි. දුක් වේදනාව නැහැ. එනකොට දුකයි යනකොට සුඛයි. ධර්මයේ පැත්තෙන් බලනකොට හෝ අත්දැකීම් පැත්තෙන් බලනකොට දෙකම සමානයි. ඊට වැඩිය කොච්චර අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි අදි නොදන්නවනම් දුකයි අදුක්කම සුඛ වේදනාව තමයි අපි දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ. අනේ කියන්නේ හිතනවා කවුරක්වත් දන්නේ මොකද මේ වෙලාවේ බලන් ඉන්නේ වෙන මොනවා හරි ගොරෝසු දෙයක් අල්ලගන්න අර ගංගේ ගහගෙන යන මිනිහා පිටු ගහේ හරි එල්ලෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒකයි සර්වචනස මතක් කරන්නේ සුක්කමූලගතෝ ආරඤ්‍යගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදි පල්ලංකම් කිය ඇද්දික වාහනින් එකක් උනත් ලොකු දෙයක්. පොඩ ඇහෙන්නේ ගොඩාක්ම අපි කුප්පන්නේ. අපි පිනවන්නේ අපි නලවන්නේ. ඊගාට කන්ද ශබ්ද නැහැ තැනට ගිහිල්ලා ඔය නොබල් සයිලන්ස් කිය. හරිය තුන්හි භාවය. මොන තරම් ගැඹුරකට අපි ගෙනියනවද? ඒ වගේම නාසයට ගඳක් සුවඳක් නැති මධ්‍යස්ත වාතය අපි කොච්චර කරොන්චිලාවේ මැදද නැගලා නතර කරනවද? ධර්ම ගන්න වෙලාවකින් තොර මේ කයිවාරු බහන්න තියෙනවා මොන තරම් පිනක්ද? ඉතින් එහෙම නැත්නම් බුලත් ඉරක් ගන්න. එතන බීජයක් පොන්න. මුන්නෝ හරි මේ කට හොල්ල හොල්ල ඉන්න ඕනේ එහෙම නැත්නම් ඒ ආහාරණයේ ගෝ එකක් නැහැ කිසි ගැටයක් නැහැ. කතානකර ඉන්නකොට මහ බුම්මනවා මොකක්ද මේ ගැස් තේරෙව. එහෙම නැතුව අපි හිතමු දඬුවමක් වශයෙන් මේ පුද්ගලයාට අන්ධකාර කාමරයකට දාලා වහලා දානවා කියන්නේ. ඒ සාමාන්‍යව මරණ දඬුවම දෙන්න ඉස්සලා දවස් හතකට කලින් දාන. ඇත්තටම පවුකාරයේ කරුණ කාමර දාලා වැහුවට පසු අලුතෙන් මරන්න ඕනේ මැරිලා ඉවරයි දෙන්නේ. පුදුමාකාර විදිහට ඒකේ තියෙන බය වේදනා සාමක සීරම එන්න පටන් ගන්නවා. මොකද එහෙන් තමයි අපි බාහිරයට යන ප්‍රධාන කවුළු. ඒක වහලා දැම්මට පස්සේ මාසේ අභ්‍යන්තර කොටුවීමක් කරනවා. ඒ නිසා යෝගාවචරයේ කොට නම් අන්ධකාර විවේක ස්ථානයක් ජීවිතේට හම්බෙන වටිනම දේ. අපරාධකාරයෙකුට නම් මරණ දඬුවම. ඒක තමයි සාධ්‍යයක් ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක යෝගාවචරයට පේන්න තියෙන්නේ කීයක් කියලා හරි ගන්න වටිනවා. මොකද ශබ්ද ඇති කිරුවට පස්සේ පරිසරයෙන් නැති කරන්න ක්‍රමයක් ලෝකයා හොයාගන්නේ. එකම දේ කරන්න පුළුවන් ශබ්ද නොකර ඉන්න එක. නමුත් ආංශාවකට, තනිවීමකට, ඉනමානකට ප්‍රතිචුමනසට නිස්සද්දතාවය විතර බයක් ලෝකයේ ඇත්තෙම නැහැ. ඒකයි අන්ධකාරත බය, ඒකයි රාත්‍රියට බය. ඒ විලිසනමනේ භාවනා කරනකොට මේ ශාලාවක අපි රිලව් රංචු යනවා. උන් යනකොට නිතරම හ්ම් හ්ම් ඒක විතර කතා කරගෙන තමයි යන්නේ. රංචුවේ හැංගීම නැත්තම් උන්ට හරි බයක් තියෙනවා. ඔය ගිලව් රාණක් කියලා එනකොට බයයි. හැම වෙලාවෙම චී චී චී චී චී ගානවා. දැන් ඔය සෙරියුල ෆෝන් සාරට පස්සේ තේත් කරනවා. හැම වෙලාවෙම කතා. මොකද ඒක නැති වුණොත් අර කොණු කොටු වෙච්ච ගතියක්. තනි වෙච්ච ගතිය. ඒක තනි වෙන්න බෑ. අපි ළඟ පිටලා නැහැ මොකක් හරි කායෙන් හරි ඇවිල්ලා අපිට කන හිල්ලක් ඕනේ. ඉතින් අපි කවදා දෙන්නේ නිස්සද්ද භාවය කවදා දෙන්නේ අපි මේ දුක්ඛම සුඛ තැනකට. ප්‍රතිද්වාරේ. ඒක කය ගත්තාම මොන්නම තාලකින්වත් ඒක විනාඩි පහක් තියන්න බෑ. එකම තනින් වෙන සංඥාව ගන්න කැමති නෑ. ඒක ඉරියව් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයෙන්ම නැගිනවා. ඔය බැලුවොත් හදන දරුවෙක් දිහා ස්වභාවයෙන්ම නැගිනවා. අපි ප්‍රාණ කියලා කියන්නේ භූත කියලා කියන්නේ නලියනවා කියන අදහස. වතුරක සත්ත්ව ඉන්නවා කියලා බලන්නේ ඒක නලියන ගතිය කියනවා. මිනිහ පණ තියෙනවා කියලා බලන්නේ නලියන ගතිය. මේ නලියන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා රරුවචන් වහන්සේ දේශනා කරනවා නිහිතදී පරිලංකම් ආභුජිත්ව උතුම් කයම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා. ඇන් දෙක වහගෙන අන් දෙකට සද්ද නැතුව නාසයට මධ්‍යස්ථ වාතය දෙන්න ඇරලා කතා කරන්නේ නැතුව, කෑම ගන්නේ නැතුව, කය හොල්ලන්නේ නැතුව. එහෙමම ටික වෙලාවක් ඉඳී කියලා. ඉන්නකොට නානාපානෙදී හොඳට ආස්වාසිය හොඳට දැක ගන්න 100 100ක්. ප්‍රස්වාසයක් දැක ගන්න. අනිවාර්යයෙන් මේ දෙක අතර මැදට යදී වෙලා වෙනකොට අපේ භාවනාව විශාල වැඩකට යනක තියෙනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාවේ අපි වැඩි වේලාවක් ඉන්න බව විතරක් බොහොම සීපත් කරලා දෙන්න පුළුවන්. අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඇහෙන් රූප පේන තාක්කල් කවදාකවත් අදුක්කම සුඛ වේදනාවක් ගන්න අපිට දක්කමක් නැහැ. මොකද ඒක ඒකාන්තම වේදනා ප්‍රතිපදව තමයි මේ ලාමක හිතට පහළ වෙන්නේ. සද්ද ඇහෙන තාක්කල් හිත මනිනවා. ගන්ධ සුවඳ බලන තාක්කල් හිත මනිනවා. කතා කරන තාක්කල් වචන කෑම ගන්න තාක්කල් හිත මනිනවා. කලින් මොනම සංස්කාරයක් කෙරුවත් ඒ නිසා අපි සංස්කාරයට වැඩපාත් වැඩිම හදාගන්නවා කිව්වා අවු කරන්නේ නැතුව කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න කියන. අන්න මෙන්න මොන දෙයකට සංකාරයද? දානවානි නොකරත් දානවාන භාවනා නොකරත් එහෙම නැත්නම් නිවන් දකින්න ඕනෝග. ඒක දැනක පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න එක පොඩ්ඩක් කල්පනා කරොත් අපි ඩිංගිත්තක් හරි ජනක කවුලක් කරලා දෙනවා. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයට යනවා. ඉතින් එතනදී මේ අදුක්කම සුඛ වේදනාවේ ඇත්තා වූ දැනීම සුඛයක් බවත් නොදැනීම දුකක් බවත් කිව්වොත් අපි ඇත්තටම මනසාත්ම භාවය පිළිබඳව සම්පූර්ණ වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. අපිට හුඟා දීලා තියෙනවා මේක. නමුත් අපි විහිං විවිධාකාර මේ කුප්පන දේවල් මේ උද්දීපන දේවල් උනන්දු කරන දේවල් රාශියක් කරන අපි කියන එකට කොහොසත්කම කියලා. අපි කියන එකට පුළුවන් කාර්කම කියලා. අනේ පුළුවන් කාර්කම තිබිච්චාවක්. සර්වඥාන්ද දේශනා කළේ ඒ පාරක වඩලා දෙන රෙදි කෑල්ලක් අරගෙන පාසු කුල දිවුරක් හදාගන්න. පාත්‍රය කරන ගිල හංගාගෙන දවසට එක වේලක් කාලා වැඩේ කරගන්න. තාක්ෂයටකට ගිහිල්ලා සීනාසනයක් හදාගන්න ඌති මුත්ත වේ සද්දෙන් යපේ. මේක ලොම්නාති කියනවා මේකට බ්‍රහ්මාසනය කියලා. බ්‍රහ්ම සුඛය කියලා. මාත් හොඳට බුදිය ගන්න මේ සතර මාත් බුදිය ගන්න කෙනෙක් කියලා සර්වචනන් කියනවා. ඒ නිසා අපි ලොකු අර්ථකථනයක් දෙන්න වෙනවා. ඔය කියන සමාජ ප්‍රගමණය, ආර්ථික සංවර්ධනය, දේශපාලනය ඔය කියන කතා මේ සේරම දේවල් පිළිබඳව සම්පූර්ණ වෙසක් තමයි විශේෂයෙන්ම මේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයි. ඒක නිසා රැළට රැල්ලට අහුනොත් නම් ඉතින් හොදලා ගන්න දෙයක් නෑ. අනිත්‍ය ප්‍රතිපදිත විඥානයේ යනකොට ඒකාන්තයෙන්ම අර තමන්ගේ තියෙන මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ හිල් හයමුත් පහක් වහන්න වෙනවා. ඒ නිසා මේ කාමභෝගී පුද්ගලයාට මේක වෙන්නේ තමා විසින් පනවාගත්ත දඬුවමක් විදියට. නමුත් භාවනාවට එහෙම නැත්නම් සමත විදර්ශනා භාවනා දිනු වෙන කෙනාට නම් පේන පටන් අර ගන්නවා මේ මොකක්වත් නැතුව අර ආසන්න ප්‍රසාර දෙක අතරමැදලා ගන්න වෙලාව. දුක් වේදනාව කියලා සුඛ වේදනාවට මාරු වෙන ටික සීයෙන් බුද්ධියෙන් දැක ගන්න වෙලාව. මේ වගේ දේවල් වල අපිට එකම කෙනෙකුටවත් තව කෙනෙකුට බලපෑම් කරන්න බැරි පූර්ණ අයිතිවාසිකමක් තියෙනවා. අපිට මේ ලැබිලා තියෙන මේ ඒක දැක ගන්න පුළුවන් ශක්තිය බ්‍රහ්මයකටවත් මාරයකටවත් රාජයෙකුටවත් වෙනාදීම කෙනෙකුටවත් කාටවත් නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් ඉන්නේ අපටමයි. ඒ නැති කරන්නේ අපි මේක අහලා නැත්තම් මේ ගැන හිතලා නැත්තම් මේ ගැන උත්සාහ කළා නැත්තම් ඒ වගේම තමයි මේකට අසමය පාවිච්චි කරන ලබුවචනාස් මේකට සමය නොවෙනවා අපි ලෙඩ වෙච්චාම අපි වයසට ගියාම අපි මරණ මොහොතටපත් වෙච්චාම කවදාකවත් මේක කරන්න බෑ මොකද ඉන්දිය ධර්ම කැටි ගන්න. දැන් හොඳේ තරුණ වයසේ බද්ද යවුන වයසේදීම යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ එක තැනක ඉඳලා දුකක ඉඳලා සුඛට මාරු වෙන හැටි එක චිත්තක්ෂණයක අනිත් චිත්තක්ෂණයට යනකොට ඉතින් ඥාන හද්දය නැත්නම් සක්මන එහෙම නැත්නම් ආනාපාන ආදී අතරමැදි ස්ථාන පසු කරන අවස්ථාව සැලකිලිමත් වෙන්න එතකොට කියන්න බලන් මේ අතුරුම් ගාවක් විතර ගන්න හදනවා මේ ක්ෂණ මාත්‍ර වූ සමාධිය ක්ෂණ මාත්‍ර වූ මේ දේ තුල පූර්ණ බැසගැනීමේ ශක්තියක් තියෙනවා හොඳට සීයක පිටලා මේ බණ දහලා කටයුතු කරනවා නම් නමුත් ඒක අවුරුදු 7-8ක් ගියත් වෙන්න පුළුවන් ඒ මොකද හේතුව අපි ඒ තරම්ම සාරව අර අතරමැද අවස්ථාවට බැස ගන්නවද නැද්ද කියන්නේ. ඒ නිසා මේ දුක්ඛම සුඛ වේදනාවට තමයි මේ ගොඩක් අවධානය යොමු කරේ. අන්නේක පිළිමදව සාදර වෙනවනම් ඇහැ කන දිව නාසය ආදී කියලා කියන්නේ කුප්පණ ධර්ම බවටපත් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ බලවත් මේ කුපිත දේවල් බවටපත් වෙනවා. මේ ඔක්කොම පවතිද්දි මේ දෙක අතර මැදට යන්න පුළුවන් ශක්තියක් හොඳට විපස්සනා පුරුදු කරගෙන ගන්න පුළුවන් ශක්තියක් වෙනවා. චේතනදී ධම්මදින්නාව තවදුරටත් ප්‍රශ්න කරනවා මේ විශාක උපාසකතුමා මේ විදිහට ඇති වෙනා සුඛ වේදනාවක් ඒකට අනුශේධ ධර්ම වෙන්නේ මොකක්ද? එතකොට මේ විශාක ධම්මදින මේ රහත් මිනින්වාට මතක් කරනවා මේකට රාග අනුශය ඇති වෙනවා. එතකොට දුක් වේදනාවක් ආවම මොන අනුශේධ තියෙන? ඒකට පටිඝ අනුශය ඇති වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ආවම මෝහ අනුශය ඇති වෙනවා නැත්නම් අවිජ්ජා අනුශය ඇති වෙනවා. ඒ නිසා අපි ආස්වාද ප්‍රසවාස කරන ඉන්නකොට සමහරట్లాට අපිට හොඳයි දැන් හරි ඥානපාන හරි කියලා සතුට එනකොටම අපි දැනගන්න ඕනේ ආනාපානයෙන් හිත පිට යamak වෙලා තියෙන රාගය මතුවේ. ආස්වාද තමන් කරන භාවනාව පිළිබඳ හොඳයි කියන එක. සමහරట్లాට ආනාපානයේ වේදනාව ආවම සද්දා ආවම හොඳ නැහැ කිය පැටිකේ ඇති වෙනවා. එතකොට දුකක් ඇති වෙනවා. ඒක නිසා එහෙම නැත්නම් වේදම දෙකම නැතිලා නින්දට යනවා. ඒ නින්දට යනකොට මෝහය මතුවෙනවා. ඒ නිසා ආනාපානෙන් පිට ගියා නම් කරුණු තුනකින් අපිට අල්ල බෑ. එකක් තමයි එක්ක ආසාවක් ඇති වෙනවා. ආනාපානෙන් හැලිලා පශ්චාත්තාප වෙලා. එහෙම නැත්නම් තරහක් ඇති වෙලා. ආනාපානෙන් හැලිලා විචිත්ත භාවයක් ඇති වෙනවා. ඒ වගේ ආනාපානෙන් හැලිලා නින්දට වැටිලා කුසීතකමට වැටිලා ඔයගේ ලකුණු ඉස්සල නම් අපිට හිතා ගන්න බෑ සතියේදී ඉන්නේ නැද්ද ආනාපානෙදී ඉන්නේ නැද්ද කියලා. මේ දිගේ අනුසේ ධර්මත් එක්ක කටයුතු කරනකොට ඉස්සරහට යනකොට හය ආකාරයකට පෙන්නනවා. උපනන්දං චිත්තං රාගානුපති. අපනතං චිත්තං පටිඝානුපති. කෝසජ්ජානුපති. ලීනං චිත්තං කෝසජ්ජානුපති. උද්දච්චං චිත්තං උද්දච්චං චිත්තං විචිත්තං ආදි වශයෙන් ඒ එක එක හිත් එකක්වත් කවදාකවත් හේතු ධර්ම පෙන්වන්න දෝ යන්නේ. අපි වෙලා තියෙන්නේ මොකක්ද? ආනාපාන කැඩිච්චකම හිත නරක කරගන්න. නැත්නම් හරි ගියාම සතුරු කරගන්න. මේ සෑම දෙයක්ම ප්‍රයෝගාවචරයට ඉදිරියට තියෙන අභ්‍යාස ටිකක්. ඒ නිසා හැම දෙයක් පිළිබඳව කිසිසේත්ම හදිසි තීන්දුවට යන්නේ නැතුව පුළුවන් තරම් ඒ ත්‍ක්කව නැවත නැවත නැවත පහළ වෙන්න පටන් ගත්තොත් අර රූප ධර්මකේ පටන් ගත්ත භාවනා ක්‍රමයෙන් ක්‍රමයෙන් නාම ධර්ම බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය මේ ආනාපානයේ හිතියොත් නැත්නම් ආනාපානේ හොඳට සුවද කරගත්තොත් ආනාපානයට ආදර කළොත් ආනාපානේ හැම පැතිකඩක්ම දැනගත්තොත් සර්වඥතා ඥාණයෙන් කියලා කියන වචනයක් තමයි මුළු ලෝකෙම දරගන්න පුළුවන්. ඒක පිළිබඳව කවදාකවත් සැකෙන්න නරකයි. එක දෙයක් ගැන 100 100ක් දන්නවනම් ඒ පුද්ගලයා මුළු ලෝකෙම දරගත්තා. ඒ නිසා අපි මේ වෙලාවේදී කරන්නේ ඒ කාන්තෙම මම, ඒ කාන්තෙම මෙතන, ඒ කාන්තෙම දැන්. මේ தත්ත්වයට ආවට පස්සේ අපි ලොකු ආරක්ෂාවක් තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තම ලස්සන පැත්තක් තියෙනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන දේවල්. ඒක ඇත්තට මේ පොත කියවනකොට නම් සාමාන්‍ය 10ක 15ක විතර අවබෝධයක් ගන්න පුළුවන් පරිවර්තනයක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව විස්තර මේ අපේ භාවනාවට සම්බන්ධ කරලා ගන්නවා නම් පුදුමාකාර. දැන් අවුරුදු 2500ක 2500කට වැඩිනේ. ඊට ඉස්සෙල්ලා මේ කියපු වචන අද මේ තරම්ම සංනිවේදනය කරන්න පුළුවන් තරමට ඒව දේශනා කරන මොන තරම් පැහැදිලිකමක් තියෙනවද අන්තිමට මේ විසක් උපාසකතුමාගේ ප්‍රශ්න කිරීම අනුව ඒ ඊ ලක්ෂණ ඒ කියන්නේ ගාක් විස්තර සහිත කතාවකට යනවා ධර්ම දේශනා ඉවර කරන්න ඕන නිසා මම ඒක මතක් කරනවා ඒක සූත්‍රයේ අවසානයේ පෙළ ධර්ම දේශනාවට අවසානයේ කරන්න පුළුවන් ඒ උපාසකතුමා අහනවා සුඛ වේදනාව කුමන දෙයක් ප්‍රතිභා කරත්තේ සුඛ වේදනා දුක්ඛ වේදනා ප්‍රතිභා කරත්තේ දුක දුක් වේදනා කුමක් ප්‍රතිභා කරත්තේ දුක් වේදනා සුඛ වේදනා ප්‍රතිභා කරගෙන කියන්නේ දුක දැනගන්න සුඛයමයි අවබෝධ කරගන්න සුඛය දැනගන්න ඕන දුකමයි අවබෝධ කරගන්න දුසුන් දැනගන්න ඕන සීතල ගන්න දැනගන්න මොකද මේ දෙකටම තේජෝ කියලා කියන්නේ ඒ වේදනාවේ පැති තුනක් අදුක්කම සුඛ වේදනාව ඒක මෝහය තමයි ප්‍රතිභා කරලා තියෙන්නේ නැත්නම් අවිද්‍යාව ඊට පස්සේ ඒ විසාකෝපාදකව අහනවා අවිද්‍යාව කුමක් ප්‍රතිබහ කරගෙන ඇද්ද විද්‍යාව වෙන විදිහට කියනවා නම් අපි අවිද්‍යාවෙන් බව දන්නවනම් ඒක තමයි විද්‍යාව. අපි හිතන්නේ වෙන මොකද්දෝ කේජු කැලක් හම්බෙයි කියලා විද්‍යාව කියලා. ඥානය කියලා ප්‍රඥාව කියලා සම්‍යක් දෘෂ්ටි කියලා මොනම දෙයක් අත්දැකලා. ඒක පෙන්වලා දෙන්නේ අපි දැන් ඉන්න මොහ අන්ධකාරයේ ස්වභාවය. එතකොට මේ විද්‍යාව කොමක් ප්‍රතිභා කරත්තේ? මේක විමුක්තිය. යම් කිසි ඥානයක් අපිට ලැබුණා නම් අන් එන්නේ නැහැ. අනුන් එක ආශ්‍රය කරගන්න බැරි තත්ත්වයක් එන්නේ සැහැල්ලුවක් එන්නේ. ඊනවට වැඩි මේ පද්ධතිය තමයි ගැළපෙන ස්වරූපෙකුත් ඕන කෙනෙකුගේ ප්‍රශ්නයක් ඒ මුද්දේලාගේ විසඳන භාවිකුයි එන්නේ. නිසා මෑත කාලේ සෑහෙන පිළිගා ඒ ධ්‍යාන ලැබලා තියෙනවා මාර්ගඵල ලැබලා තියෙනවා අනික් අයටවත් ඉන්න නැහැ. හැම වෙලාවෙම ගිහලා ඒක ගහපා දෙනවා අරක එහෙමද මේක මෙහෙමද කියලා. ඉතින් ඒකෝට කියන්න තියෙන ඉතින් සෝරි කියලා තමයි. කියන්නේ මේක විද්‍යාව නම් පහළ වුණේ විමුක්තියයි. ඒක ස්වභාවයේ මිදීමක් කියලා. එතකොට විසාක උපාසකන විමුක්තිය කුමක් ප්‍රතිභා කරත. විමුක්තිය නිබ්බාණය. ප්‍රතිභා කරද. එනිසා විසාක මහනවා නිබ්බාණයට කුමක් ප්‍රතිභා කරන්නේ. ඒක ධම්මදින කියලා දැන් නම් මත්තම් පෙන්නයි. ප්‍රශ්න අහගෙන යන්නේ අපි අවසාන භ්‍රමචර්යය කෙලවර නිබ්බානේ නිබ්බානේ කොම ප්‍රතිභා කරන්නේ. එනිසා ඔබතුමා දැන් ඉතින් ප්‍රශ්න අහන්න පුරුදුලා ප්‍රශ්න කන්නන්නේ කියයි. ඒකල කියන කර්මා කරලා මේ අපි කරපු ධර්ම සංලාපේ සර්වචන වාක්‍ය කියලා පොඩ්ඩක් මතක් කරලා සර්වචන වාක්‍යෙන් ආසන ගන්නයි කියන්නේ. ඇති විසක් උපාසකතුමා සම්පූර්ණ report එක අරන් ගිහලා ඒ වාර්තාව සර්වචන දුන්නා පස්සේ කියනවා විසක් උපාසක විපාක විපාක විසාකේ ධම්මදින පණ්ඩිතයි සම්දින මහා ප්‍රඥයි. ඔබ මයි ළඟටයි ලෝ ප්‍රශ්න අහුවනම් මටත් ওই ටික තමයි කියන්නේ. ඒ නිසා ඔය තාලෙටම දරන්නේ කියලා. ඒ නිසා මේක ශ්‍රාවක භාෂිතයක් විදිහට නෙමෙයි පොතට යන්නේ සර්වඥ භාෂිතයක් විදිහට. ඒක නිසා ස්ත්‍රියාවක් වුණත් මෙවැනි ධර්මයක හොඳට ගැඹුරකට ගියාට පස්සේ ඒ කොච්චරක් නම් Tamante කියන ඔය සාමාන්‍ය ලෝකයේ තියෙන ස්ත්‍රී ගති නැත්නම් ඒ දුර්ලතා මිදගෙන අර විසාකාවගේ Tamange ස්වාම පුරුෂයා වුණත් Taman පිළිබඳව ඒක තරහට කරන දෙයක් නෙවෙයි ප්‍රශ්න විචාරයකට ආපුවාම මුන්න තරම් නොදැක්ක පැත්තකින් ඒක පෙන්ලා දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති මම හිතනකට කලින් කිව්වා වගේ ඉස්ත්‍රි පක්ෂයේ මේ සූත්‍රයට කැමැති. නමුත් ඒක ලොකු ආරාධනාවක් තමයි ඉස්ත්‍රි පුරුෂ ભેදයක් ඇත්තේ මේ අදුක්කම සුඛ වේදනාවට අභිවෘත් වීම. ඒ වගේම සුඛ වේදනාව කවදාකවත් එන්න බෑ දුක නැතුව. දුක් වේදනාව කවදාකවත් එන්න බෑ සුඛ නැතුව. අපි ඉල්ලනවා දුක නැතුව සුඛ විතරක්. ඒ කියන්නේ සතිය කාර්යයක් ගන්න තියෙනවා රජිනේ ගොළුවේ තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහකට එපයි කියන. කවදාකවත් කරන්න බෑ. මේක තමයි මේ භෞතික විද්‍යාව කියන්නේ රසායන විද්‍යාව කියලා කියන්නේ ලෝක ශාස්ත්‍ර කියලා කියන්නේ අභිවෘද්ධිය කියලා කියන්නේ අරුවචනංශ උකට කියන්නේ මොකද්ද? ලෝකායත අභිවර්ධනය කියන්නේ සුසාන අභිවර්ධනය කියන්නේ. රෝහොන්කොත් ඉතරළු අන්තිමට වැඩේ. නිසා පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙච්චර වේගෙන් දුවනකොට අපිට යටි බහුව වෙන කොටස් කොච්චරනම් සත්‍ය අකුලල පැත්තකට දානවා. ඒ නිසා අපි අඛණ්ඩ සතියෙන් කටයුතු කරනවා නම් දුකෙත් සුඛෙත් අදුක්කම සුඛ වේදනාවේ පුදුමාකාර ධර්ම රසයක් තියෙනවා. මේ තෝරන තාක්කල්, බේරන තාක්කල්, වර්ග කරන තාක්කල් අපි ඉතින් එක හැක් වහගෙන ගැඹුරු බලන්න හදනවා. ඒ කවදාකවත් ගැඹුරු බලන්න හම්බෙන්නේ. ඒ නිසා මේ දැන් නම් පැයකට වැඩි කාලය ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල චුල වේදාල සූත්‍රයෙන් මම හිතන්නේ 10න් එකක් විතර වගේ කොටස් ගත්තා. හැබැයි මේ කොටස තමයි මට අත්‍තරම කියන්න ඕන කොටස. මොකද මගේ ජීවිතේ බොහොමත්ම සම්බන්ධ නැත්තම් දැක්කලා රසවත් වෙච්ච කොටස්. නමුත් මේක චතුරාර්ය සත්‍ය ආර්ය ත්‍රිශික්ෂාවට බෙදෙන හැටි ආය සංකාර වචී සංකාර මනෝ සංකාර අනුව සංඥා වේදිත නිරෝධයට යන හැටි ඒ වගේම හරි ලස්සන පැති ටිකක් තියෙනවා. ඒ වෙති අර මූල ධර්ම වශයෙන් නම් කියලා නිම කරන්න බැරි ගුණයක් තියෙනවා. මම සම්බන්ධ කරන්න උත්සාහ කරේ මේ වේදනාව පිළිබඳව කොටස මේක වේදල්ල ධර්මයක් නිසා වේදල්ල කියලා කියනවා වේය හඹ හදන හොඹහේ අන්තිම දැල්ලටත් කියන. නිසාන වගේ වේදල්ල වඩනවා කියලා වෙනම හැටක් තියෙනවා හරියට වේව ඉන්නවා. වේදල්ල ඒ වගේ මේ මෙතන සඳහන් කරන්නේ අන්තිම ගැඹුරම අරුවචන දේශිකයක්. ඒක නිසා මේක අහලා මේකෙන් තේරුම් ගන්නවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම භාවනා කරලා තියෙන්න ඕනේ. භාවනා කරලා පුංචක් හරි. අපි දැනගෙන තියෙන ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස අඩු ගන්න මේ දෙක අතරමැද අපි අන්ධකාරින්න බව. එහෙම කරනකොට නම් අපිට විශාල අභියෝගයක් විශාල කුසල ඡන්දයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ කාලය තුළ මට තිබුණේ අවශ්‍යතාවය එච්චරයි. යම් කිසි කෙනෙක් මේ දෙක අන්ත දෙක දැකලා තියෙනවනම් අන්ත දෙක මාර්ගයෙන් මිස මැදට කවදාකවත් එන්න බෑ නමුත් මැද තමයි සත්‍යය තියෙන්නේ. ඒක අන්තයකට පයින් ගහන්න යන්න එපා. අමසුකල්ලි කාමියෝගයත් අත්තිකිලමතාමියෝගයත් දෙක අතහැරලා තමයි සරුවචනාංශේ අතරමැදි මාතාවේ. නමුත් ඒ දෙකේ අපිට වැඩි සරුවචනාංශේ කාමසුකල්ලි කාමියෝගිය යෙදුණා. කුමාරකප්ප විඳලා තියෙනවා. ඒ වගේම අපිටත් වැඩි අත්තිකිලමතාමියෝගයේ වින්දා දුෂ්කරවත පුරනකොට. ඒ දෙක දන්න නිසායි සරුවචනාංශේ මධ්‍යම ප්‍රතිපදාව පුළුවන්. ඒ නිසා සමහර විටනවා කාමසුකල්ලි යන යෝගේ ලෝකෙන් අයින් කරන්න ඕනේ. ඒ අත්තු සම්පූර්ණ අපහල්පේක ප්‍රතිපදාවට යන්න හදනවා. ඒ කියන්නේ ඒ කාන්තේ මේ කෑයක් වැහෙන. නැත්නම් සමහර කියනවා නෑ මේක බොහොම සුවසේ කාමසුකල්ලි කාණේ කරන්න පුළුවන් දුක් විඳින්න බෑ කියලා. එතකොටත් එක හැක් වෙනවා. උත් ඇස් දෙකම ඇරියොත් තමයි මධ්‍යම ප්‍රතිපදා. ඒ නිසා ආස්වාද ප්‍රසාර දෙක පේනවා නම් නිවන් දකින්න පහසුකම් තියෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ මේ එකින් එකට මාරු වෙන හැටි අතරක් නොදවා දිගුවර පරීක්ෂා කරනකොට තමන් මේ වෙනකොටත් ළඟා විය යුතු ගොඩාක් ඒවා ළඟා වෙලා තියෙනවා. නමුත් ඒක නොදැනුවත්කම නිසා ඒකට පස් දාලා වහනවා. ඒකට අවදි වුණා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා සරුවචනාන්ති ආශ්‍රය කරයි කියලා අපිට කිසිම දෙයක් අලුතෙන් ලැබෙන්නේ මේක මෙතුවක් අල්ල අපි ළඟ තිබුණ බව දැනගන්න හම්බ වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍යාගෙත් ලැබෙන්නේ ඒක තමයි ධර්මයෙන්ත් ලැබෙන්නේ. ඉතින් ඒ කටයුත්තර ධර්ම ප්‍රපාණයක් හෝ මේ බයකුත් විනාඩි 15ක් කාලය තුල ලැබුණා නම් මම හිතනවා ඒක දෙපාර්ශ්වයේ එකතු වෙමින් ලැබිච්ච ලාභය කියලා. නමුත් ඒක සාක්ෂාත් කරන්නේ කරන කවදාහකට ඒක පාක්ෂිකව කරන්න බෑ. දැනට තමන් කරන මොනම භාවනාවක් හෝ වේවා ඒ භාවනාදිගේ බොහොම සාදරව අඛණ්ඩව සත්‍ය ප්‍රවැත්ීමෙන් නැත්නම් නොසලෙන අල්වාගත් වීර්යයෙන් අඛණ්ඩ සත්‍යයෙන් කටයුතු කෙරුවොත් ඒ අරමුණේ ඉන්නා තාකන අනිවාර්යම චතර සතර සතර සත්‍යපට්ඨාන දිගේ අපේ සතිය පිළිwidetildeමයි වෙන්නේ. එතකොට මේ සම්මුති ධර්ම බෙදගෙන අපි ඒ පරමාර්ථ ධර්ම වල බැමිණීමේ ඒ ධර්ම වල තියෙන මේ ස්ත්‍රී පුරුෂ භාව නැති අනාත්ම ස්වરૂපේ තේරුම් කරගැනීමේ ඒ අර සංඥා වේදිත නිරෝධයට ගිය කෙනෙක් අත් දෙක අරපු ගමන් ඉස්සරලාම් පේනා වූ අනිමිත්ත අපහිත ශුන්්‍යත කියන විමුක්ති මාර්ගයකින් නිර්වාණය සාක්ෂාත් කරන්න වගේ භාවනා කරන නැත්නම් තමන්ගේ භාවනා තුළ පූර්ණ ආස්වාද ප්‍රසආස දෙක දැක ගන්න ලැබේවා. ඒ වගේම බින්දි නැතිලින් භාවනා කරනවා නම් මුලපටන් අවසානයේ දක්වාම ඉන්දිය හැකේ වෙලා ගන්න ලැබේවා. සක්මන් කරනකොට වම් පායේ සිට දකුණු පාය හමාර වෙන තෙක් සම්පූර්ණ සතිය පිටවා ගන්න ලැබේවා. යනකොට එනකොට කනකොට බොනකොට ආස්වාස ප්‍රසවාස කරන වගේම දිගටම සම්පජන්‍ය පිටවා ගැනීම නිවන් නොදැක්කත් රහතන් වහන්සේ නමක් වගේ. පූර්ණ ජීවිතය ගත කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා ආත්ම ප්‍රාර්ථනාවෙන් ඒකේ දේශනාව මෙතනින් මම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. තම තමන්ගේ සුතුමේ ඥාන වලටත්, ආයතන ඥාන වලටත් මේකෙන් ඒකාන්තයෙන්ම ශක්තිය බලය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ ධර්ම දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලා ගියා වැඩි බැලන පැයකට 20කට වෙනවා. නේද? අපි මේ වෙනකොට ඇත්තටම පටන් ගන්නකොට අපි නර 10ක් විතර අපේ ස්වාමීන් වහන්සේලා විශේෂ පාංශකූලයක් තිබුණ නිසා මම ආවිච්ච බව මතක් කරා. නමුත් මේ රාත්‍රී කාලේ ඉඳලා නැවතත් ගෙවල් වලට යාලන්න ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා දැන් මේ මතක් කරපු කාරණා පිළිබඳව කාගේ හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් අදහස් මතක තාන්දර කියනවනම් අපි හරි සුළු වේලාවක් බලලා එහෙම නැත්නම් අපි මේ පිළිපිසක් එකතු වෙලා මේ කරන දාන කටයුත්තෙන් යම් කුසල් ප්‍රමාණයක් උපදිනවනම් ඒ කුසල් ශක්තිය පේනෝපෙන සිදු දෙනාටමත්පත් වේවා. අපි තනිය වැඩි ගුරුවරු දෙමව්පියත් මේක දැක සාදි කියලා පින් අනුමෝදන් වෙත්වා. ඥාතිනුත් පින් අනුමෝදන් වෙත්වා. විවිධතාව සමාදන් වෙත්වා කියන අදහසෙන් අපිට තියෙන්නේ පින් පැමිණීම කරන්නයි. ඊට සමන් සුළු වේලාවක් පානවා කාට හරි මොනවා මුළුමනින්ම කියන්න කරන්න දෙයක් තියෙනවා. ඇත්තට මේක මේ මේ හුඟක් කාලවට ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනවල හුඟාත්ම කිව්වේ ඒකයි. මේ හිතවිලි ධාරාවක් තමයි හිත කියලා කියන්නේ ওই දෙක මැද නිවන තියෙනවා කියන්නේ. අපි ඒක අයින් කරන්න හදුවොත් කවදාකවත් නිවනත් එකම තමයි අයින් වෙන්නේ. ඉතින් හිතවිලි එනවා හොඳට දන්නවනම් ටික වේලාවක් යනකොට තියෙනවා මේ ප්‍රවාහය යන්නේ කැඩි කැඩි කැඩි කැඩි. ඒක ඒක ආහාර ප්‍රවාහයක් ඇත්තම නෑ මේකට කියන සම්පති ධනය කියලා. ඒ සම්පති ධනය කැඩුවට පස්සේ ඒක කුටි කුටි කුටි කුටි යන්නේ. ඒ සෑම කුටි දෙකක් මැදම අපිට ඊට පහසුවක් තියෙනවා වේදනාපච්චය තණ්හාද වේදනාපච්චය පඤ්ඤාද කියලා බලන්න. ඒක හොඳම වැඩේ තමයි විසිකරන තමයි තියෙන්නේ. නමුත් මේ කුට්ටිය 100%ක්ම බලන්න. ඉතිවිල්ලක් කියනකොට ඒක මුලමැදක බලන්න. ඉතිවිලි පද්ධතිය කරන මුලමැදක බලතැයි. ඉතිවිල්ලකත් කැලි කැලි කරන බව දන්නවනම් දැක ගන්න පුළුවන්. දැන් මේ පොළවේ මේක හොඳට එකට එකට වද්දලා වානිෂ් කරලා තියෙනවනම් මේ පැත්තෙන් ගත්ත දූවිලි ටික අර කෙලවරට යන කම්ම ගෙනියන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේක හැදිලා තියෙන්නේ කැලි කැලි කැලි කැලි එකතු කරලා. නමුත් අර උඩින් ගාලා දෙන තුනී තට්ටුව නිසා ඒ දූවිලි ටික මෙතන අතෙන්ද යනකොට වෙන්නේ හරියට එකලැල්ලක් වගේ. මෙන්න මේ වගේම තමයි හිතුවේ මේ වගේට ආස්වාස් ප්‍රසවාසයේ හම්බෙන ස්පර්ශයක් මේ වගේ තමයි ශබ්දත් ශබ්ද කියනකොට කියන්නේ මම කියන ශබ්දය අහනකොට පළවෙනි මයන් අහන මිනිහා නෙවෙයි දෙවෙනි මයන් අහන්නේ ඒ දෙක අතර වැඩ ලෝකයක් වෙනස් වෙනවා ස්පර්ශය ඒ වගේම රස මේ දේවල් අතර පුදුමාකාර ඉඩ දෙනවා අපි පුදුම දක්ෂයෝ මෙන්න මේක එකතු කරලා එකයි කියලා කියන්නේ මේ අනිත්‍ය සංඥාව අමතක කරලා නිට්ටය සංඥාව උඩ ගහන්නේ මේක තුළ දුක විපරිණාමයේ පෙනුවද සුඛ සංඥාව හදාගන්න. මේකේ තියෙන අනාත්ම භාව වෙනුවට ආත්ම සංඥා හදාගන්න. ඒ නිසා හිතවිලි දෙකක් අතර පැහැදිලිවම යතුරු තියෙනවා. හැබැයි ඒකෙත් නතර කරනවා. මොකද ඉතාමත්ම වේගෙන් ගමන් කරන පාරක් හිතවිලි කියලා කියන්නේ ඒසයි හිතවිලි දිහා මොකද හොඳම වැඩේ තමයි අපි රූප ධර්මයකට හිත යොදාගෙන ඉන්න ගමන් හිතවිලි එන්න කියනවා නෙවෙයි හිතවිලි බලනවා නෙවෙයි හිතවිලි එනවා. ආන්නේ හිතවිලි දිහා මූල ධර්මයේ මූල කර්මස්ථානයේ ඉන්න ගමන් දැක ගන්න පුළුවන් නම් හිතවිලි වල ඉතර විශ් කරන්න දෙයක් නැත්තේ. ඒක හොඳටම පේන්නේ සක්මන් කරනකොට හොඳට බුහුණු කරලා සක්මන් කරනකොට මැද හරිය සක්මන් කරනකොට හොඳට পায় වම ඔසවනවා ඊළඟට තබන වශයෙන් විපස්සනා වශයෙන් මෙනේ කරනකොට ඒ කරන ක්‍රියාවලිය තුළ හිතවිලි කියලා කෝටි ගණක් ඇවිල්ලා අපේ හිත අල්ලගන්න. අපේ හිතට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. අපි යම්ම වෙලාවක හිතවිල්ලක් නැති කියලා හිතුනොත් හිතවිලි එනවා. අපි අර ගන්න සතියෙන් නැත්නම් පය මෙහෙවීමේම සතිය යුක්තව දැන් හිතවිලි වලින් එන්න පටන් ගන්න මම නිසා ඒ නිසා හොඳ සතියෙන් ඉන්න ඕනේ කියලා හිතවිලි එද්දි හිතවල පවතිද්දී පයේ වෙනස බලන්න ගියොත් අර හිතවිලි නිකම්ම ඒ ඒතරට වැඩ ගන්න දොරාර ගන්න බැරි වුණා වගේ වැඩනවා. නිකම් වෙන විදිහට කියනවා නම් වැහි ගුලන් තියෙන වෙලාවක වහල හොතට තිබුණට දැන් දොරාර ගන්නලා තිබුණොත් උලන් ඇසට ගෙමැද්ද දෙනවා. ඒ වෙලාවට වැහිදුන මේ උළු දොරවල් යන්නේ වහල දැම්මොත් වැස්සට උලන් ඇසට වැඩ ගන්න බැරුව යනවා කියලා. ඒකට වේලි ගෙබීමක් නඩත්තු කරන්න. ඒ වගේ අත්ෝරක් නැතුව හිතවිලි නිතරම තියෙනවා. අතෝරක් නැතුව නිතරම ශබ්ද වටේ ඇහෙනවා. අය ජීවත් වෙන බාට හොඳටම සංඥා තියෙන නමුත් අපිට පුළුවන් නම් ඒ අතරමැදගත් මූල කර්මස්ථානේ බලන ඉන්න ඔන්න වෙලාවක අපිට දෙන මූල කර්මස්ථානේ පවතිත්‍ති හිතවිලි එනවා. ඒ හිතවිලි පුරුක් පුරුක් පුරුක් පුරුක් වශයෙන් තියෙන්නේ ධම්මලට ඇමිනිලා නැහැ. ආහනේ දෙකක් මැද අතර තියෙනවා. මේ අතරට යන්න බෑ. ඒවා පිළිබඳව වර්ගීකරණයකින් තොරව බහිද්ධා ක්‍රමෙන් මේ පරතෝ සංකල්පෙන් බලන්න නැතුව කරන්න. ඒවත් එක හැප්පිලා කරන්න බෑ. ඒක බොහෝ වෙලා බලනකොට වෙනවා හිතිවිලි දෙකක් අතර මැද උනත් මේ කියන ඊට පහසු තියෙනවා. ඉතින් එහෙමනම් අනිකුත් දේවල් පිළිබඳව ඒ මූල ධර්මෙම හිතා ගන්න පුළුවන්. ඒක තමයි දැන් දැකලා මේ කිසි වේදනාවක් නෙවෙන්නේ. ඒක තමයි ඇත්තට මම අර උත්සාහ කරුවේ ඒක ආස්වාදයක් සහ ප්‍රස්වාදයක් දෙක අතරමැද තියෙන මේ නොදැනෙන තැන. දුක් වේදනාව සුඛ වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව කියන එක ඔය ඔය කියපු දාසනේ හිත නියෝජනය වෙන්නේ නැහැ. මෙතන මේ කතා කරන්නේ මේ කියන්නේ අපි කියමු විවාහණයක යනවා වාහනේට යනකොට විදුලිතුමාට අනිවාර්යයෙන්ම ඉස්සරහ තියෙන විදුලිනේ බලන්න යන්න වෙන්නේ. ඒ පුත්‍රය එකෙන් ඉස්සරහ සිදුවෙන මිනිස්සු පයින්නවද වාහන යනවද සංඥා ලැබිලා තියෙනවද කියන එක ගොඩක් සැලකිල්ලෙන් බලන්න යන්නේ. ඒ බලන්න යනකොට මේ පුද්ගලයාට පැත්තේ තියෙන විදුලිමුත් පේනවා. සයිඩ් කණ්ණාඩිමුත් පේනවා. ඇතුළේ ඉන්න කට්ටිය කතා කරනවත් තියෙනවා. නමුත් මේ පුද්ගලයා දිගටම අර වින් ස්ක්‍රීන් එක දුරට බලන යනනම් අර අනිත් පැත්තේ තියෙන දේවල් වලට අපේ හිත එච්චර යන්නේ නැහැ ඒවා අපිට ගැනෙන්නේ නැහැ අපිට දැනෙන්නේ නැහැ ඒවා නිකන් මේ ආවා ගියා මතක හිටින්නේ නැහැ වගේ අපි සුඛ වේදනාවක ඉන්නකොට ඒ සුඛ වේදනාව ලබා ගැනීම නැති කැහුල කම නිසා ආදර නිසා කෑදර නිසා ඒක එනවා දන්නේ නැහැ යනවා දන්නේ නැහැ ගිය ගමන්ම ඒක දුකට පෙරලෙනවා අපිට පේන්නේ කෙලින්ම දුකේ සුඛේ ඉඳලා දුකේට පෙරුණා වගේ. නමුත් නෑ කවදාකවත් එහෙම වෙන්නේ දුක වේදනාව ඉඳලා හිත බිඳුවටම ගිහිල්ලා ආයෙ දුක් වේදනාවට නැගෙන්නේ. ඒ නිසා සුඛ වේදනාවෙන් දුක් වේදනාවට යන අතරමැදි ඒ මාර පිටක් තියා බලනකොට වගේ හැඟීමක් නැති වෙන අවස්ථාව එච්චරම හොඳට ඒ ප්‍රශ්නේ හොඳට නියෝජනය කරන්නේ මේකෙදී මේ මම උත්සාහ කරා මේකට මොකක් හරි ප්‍රායෝගික නිගමනයක් දෙන්න බොහොම අමාරුයි ඒක මේ මතු කරලා දෙන්න මම දැක්කේ වඩාත්ම මේ ප්‍රශ්නේ අහන වෙලාවට ඉස්සෙල්ලා මම කල්පනා කරලා තිබුණා හිතාගෙන මට තේරුනේ ආස්වාසයේ කොහොමද ආස්වාස දැනීම ප්‍රස්වාසයේ හොඳට දැනෙන ප්‍රස්වාස ගැනීමත් අතර මැද මේ උලංගන දෙනවත් නැති තැන අපි මොකද්ද විඳින්නේ අපි එතන අවදිද අපි එතන ඒ සත්‍යර සාධරද කියලා බලන එක තමයි මට මේ තාක්කල් හම්බෙලා තියෙන හොඳ විදර්ශනයක් මම අහන්න කැමතියි සභාව වෙන කට්ටියට මේ තවත් ඒ වගේ හොඳ නිදර්ශන මේ මහත්තයාගේ ප්‍රශ්නට අතු කළ දෙන්න පුළුවන්ද කියලා අන්තික තමයි ඔරලෝසු බට්ටගේ හෝ මේ මුචිලාගේ උපමාව කොන්දේක තමයි බොහොම විචිත්‍ර. නමුත් වයින් නැතුණාට පස්සේ ඔරලෝසු බට්ටට මොකද වෙන්නේ? පැතුම් නැතුණාට පස්සේ මුචිලාට මොකද වෙන්නේ? අර මැද තියෙන. නමුත් හයියෙන් වේගෙන් යනකොටත් ඔය මැද තියෙනවනේ. ඒක අපි දකින්නේ නැහැ. ඒ වෙලාවේ තමයි බොහෝම වේගින් එහාට මෙහාට යනවා. අපි දකින්නේ කොන් දෙක දකිනවා. ඒක නිසා බුදුරජාණන් දෙනවා හොඳ අවුචිලාදියා බලන්න මේ පැදුම් ගන්න එපා. මොකද යන්න අරින්නේ කියලා. අන්තිම මොකද වෙන්නේ? හතියට ගෙනල්ලා ගෙනල්ලා වෙන දෙයකට හිත ගියේ නැත්නම් අර මැද වේදනාවට එනවා. නිසා සුඛ දුක්ඛ වශයෙන් මේක ගත්තත් වෙන ඕනේ ජීවිතයේ තියෙන ඕනෙම සංසිද්ධියක් ගත්තොත් සුඛ දුක්ඛ දෙක හරිය එකිනෙකට පරස්පර නිසාවේ විචිත්‍රයි. නමුත් අනිත් හැම තැනකදීම මේ ආපු ප්‍රශ්න දිගන්නේ හිතවිලි දෙකක් අතර වැදගත්. හිතවිල්ල දුක දුක නැති වුණා හිතවිල්ල දෙකක් අතර මැද ඒ අතර ලින්ක් එකක් තියෙනවා නැත්නම් පුරුකක් තියෙනවා ආන්නේ පුරුක තමයි රහස තියෙන්නේ අපි බලන්නේ කියන්නේ මේ අතු බලන්නේ අර හයියට අහු වෙන කොටයි අහු වෙන කොටයි යොමුක් විතරයි තියෙන අර අල්ලන්න බැරි තැනට යොමු කරවන්න යොමුව තියෙනවා ඒක තමයි මේ සූත්‍රයෙන් සිතාමේ අල්ලගන්නේ නමුත් ප්‍රශ්න තියෙන දෙක අතර මැද නැත්නම් කාටුන් චිත්‍රේ රූප රාමු දෙකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ දෙක අතර මැද ඇති කරනට අන්ධකාර කොටහේ තමයි මායාව සිද්ධ වෙන්නේ. ඒ දෙකම තමයි අපි ප්‍රක්ෂේපණය කරන්නේ. ඉතින් ඒක කරන්න තමන් පිළිබඳව තමන්ගේ සැකයක් ඇති වෙන්න ඕනේ. මේ ඇහෙන් පෙන්වන දේ තේරම අපි කියන ඇහැට දැක්කොත් නෑ අත ගාලා බලනකන් ෂුවර් නෑ කියලා. අත ගාවොත් කියන්නේ ඇහැට පේනකන් ෂුවර් නෑ කියලා. දෙකම කෙරුවට පස්සේ අපි කියනවා ෂුවර් කියලා නමුත් ඒක ෂුවර් නෑ. ඒක ෂුවර් නම් ඔය ඉඳලා ඉట్లా කවුරුත් ඔය පඳුරයට ආරෙමේ නිවන් දකින්න වෙනවා. කවදාකවත් වෙන්නේ නෑ. හරියටම සුඛය ලබන්න ඕනේ හරියටම භාවනා කරලා මේ කාරණාවට పూర్ව සැලසුමකින් යුක්තව වැටි වැටි වැරදි වැරදි යන්න යන්න යන්නේ ඒ ප්‍රයත්නේ නම් යම් කිසි විදියක ඒ පුද්ගලයා තුළ ගොඩනගෙන අධ්‍යක්ෂින් පද්ධතිය මෙතෙන් යන්න පුළුවන් ගතියක් එනවා. ඒකවලින් කාලයක් යනවා නමුත් ඒක වටිනවා. ඒක හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳව ඒක අනිදර්ශනයි කියන්නේ නිදර්ශන පෙන්වන්න බෑ අන්ධ භූතයි ඒක මායාකාරී ඒ නිසා ඒකම තමයි මේ ධම්මදිනාව පෙන්වන්න හදන්නේ. ඒක දන්නවනම් ඒකට අවදි නම් අපිට ඇත්තටම රූප බැලිල්ල අන්දෙක් වගේ කරන්න වෙන්නේ. ඌවගේ නිමිති ගන්න බෑ. ඌවගේ ලකුණු අරගෙන බෑ. සද්දයක් කරුණා නෑ හුණා වගේ කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ වල රණ්ඩුවෙන් ඉඳ තියෙනවා. නමුත් විසුදුම සඳහන විමුක්තිය සඳහන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ වගේ පුරුදු කරන්න ඕන. අර ඉඳුරංගේ තියෙන තද බල කුපිත ස්වභාව ටික ටික ටික ටික අඩු කරනවා. අඩු කරන යනකොට යනකොට අර ওই කිලාවේ වැදුන් නැතුනවා අර මැද තැනට ආවම දැන් අර වෛද්‍ය විද්‍යාව කියන්නේ ඔන්න ඔතන තමයි. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි පූර්ණ සුව කිරීමේ ශක්තිය තියෙන්නේ. හීලින් පවර් එකේ තියෙන හරියටම එතනයි. මම ඒ දවස්වල සංගීතය ගැන මම හිතුවා දක්ක කෙනෙක් නෙවෙයි. බීතෝවන්ගේ තියෙනවා මේ සිම්පෝසියම් එකක් පැස්ටෝරියල් පේ සිම්පෝසියම් එක. අම්බසරන් එක ගොඩ ඒක තමයි හොඳම. ඒක අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ ගෝපලු සංස්කෘතියක බොහෝම නිශ්ශබ්ද තැනක සද්දයක් ඇති කරලා දීලා කියලා කියලා කියනවා සද්ද නැති තැනද කියලා. ඒ චිත්තක්ෂණ තියලා ආයෙ සද්ද පටන් ගන්නවා. අර සද්ද නැති එක තමයි හොඳම මියුසික් එක. හරියට ගෙවනවා ඕකට අපි. හොඳම හොඳම සිම්පෝසියම් එක. ඒ වගේ තමයි අපි ඒක ගෙවිලා ඉතින් රාජධානි වලට යනවා. කානිවල් වලට යනවා. අද්ද තියෙන තැන් වලට, රූප තියෙන තැන් ඒකල කියනවා නිවන ඕනයි කියන්නේ. ඉතින් අපිවත් අනිවාර්ය දැනගන්න ඕනේ මේ ගින්නට මෙහෙම පිටුරු දම දමා නම් මේ ගින්න නිවේ කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේක කවුරුත් දීපු දුකක් නෙවෙයි උඹම කරගත් එකක්. අපි කියන ඇදගෙන නාන්නේ කියලා. ඊළඟන කන්නේ. ඉතින් අල්ලපු දෙයටත් නඩු දානවා. මානවයික වාසකම් පිළිබඳවත් නඩු. කිසිම දෙයක් ඇත්තේ නැහැ මේ කරුවත් මාසු පෙන්ලා දීලා ක්‍රමයේ. ඒක අමාරුයි. අතන මූලධර්ම වශයෙන් හිතට හිලගන්න බොහෝම අමාරුයි. නමුත් මේ පිළිසක් එකට උත්සාහ කරනවා කියන එකත් විශාලම ලොකුම දෙයක්. කාට හරි මේකට මේ චින්තාමය වශයෙන් හොලම ගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක සරුවච්චන් වහන්සේලා පවා සාදු කියන දෙයක්. ඉතින් අර මට මතකයි ඒ අර ධර්ම කරුණාවගේ පොතේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ ඉහළ තියෙනවා. මේ උත්තරම කාර්යාවකට, උත්තරම ක්‍රියාවකට බැහැලා තමයි ඇහ කන දිවනාදේ සංවර කරගෙන මගේ දේ හිත යොදාගෙන ඉන්න මිනිසෙකුට සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ භාවනා පිසයි කියන. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා නැමිලා වඳින්න පුළුවන් නම් වඳිනවා. ඒක නිසා හරියට මේ වැඩේට බහැපු කෙනෙකුට ලෝකයා කෙලපිරිච්ච පඩිකමකට තරම් අසලකන්නේ නැහැ කියලා සාදු කියලා කියනවා. ඒකටයි අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන කියලා දෙන්නේ. දැන් නොදැක්කත් කමන්නේ මේ වෙන දේවල් වලට ගල් කරන පිටසක් ආව ඉන්නකොට අර ඉදිරියට යන පුරුෂයාට ලොකු මේ ආස් අස්සසිලක් සිද්ධ වෙනවා. ඒකට පුළුවන් තරම් බලන්න ඕනේ ඒ කුපිත වෙන පැති නැතුව සත්පුරුෂ පැත්තට එහෙම නැත්නම් මේ සංසිඳන පැත්තට යන්න පුළුවන් නම් ඒ අතරමැද එක්කෙනෙක් දෙන්නෙක්වත් මේක සාක්ෂාත් කරණයක් කරගන්න. එවනතු මේ දුවන දිවිල්ලේ මේ කරන කස කැවිල්ල දිහා බලන් ඉන්නකොට පුදුම හිතෙනවා. මොකද මේ වෙන්නේ කොහෙද මේ යන්නේ මෙහෙම ගිහිල්ලා කොහෙද මේ චිත්ත පීඩාවකින් තොර ලෝකයක් ඇති කරගන්නේ අසහනෙන් තොර ලෝකයක් ඇති කරන ඕක කරන හරියක් කාලේ අහන වැඩි කරන වැඩ. ඉතින් ඒක වල දූ දරුවන් විශේෂයි සංස්කෘතිය විශේෂයි අපි හරියට විශ්වාස වෙනවා. අපිට ඒක කරන්න දෙයක් ඇත්තෙම නෑ එකම දේ තමයි තමන් ලුවාන් තරම් මේකේ නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න. අඛණ්ඩ සත්‍යයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. යම් තැනක යම් ආකාරයක සමාධියක් ඇති වෙනවා නම් ඒ සමාධිය දිහාවට ඒකෙන් නිමිත්තක් අරගෙන උල්ලුවාතරන් සප්පාය කරනවා ඇති කරලා දීලා ඒ තුල මේ සංතති ගණය ප්‍රවාහය කඩලා අර චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කලාපවදයෙන් හෝ ක්‍රමමා සමාධියෙන් හෝ මේක දැකගත්තොත් එදා තමයි ඉතින් හැබෑ වෙනස පටන් ගන්නවා. ඊට පස්සේ නම් අර සරුවත් යන වාසිය සතුටටාන කියන කතාව ඇත්ත. අවුරුදු 7කින් හෝ දවස් 7කින් ඊට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කණේ කලයක් මුලින් නමල වතුර ඇතුළේ වගේ තමයි. ඒ නිසා මේක අමාරු බව මම පිළිගන්නවා. නමුත් මේ ලංකාවෙන් බැහැරට ගියාට පස්සේ හරි කමන්නේ. මේ වගේ රුචියක් ඇති පිරිසක් මේ වගේ දෙයකට හිතියොදු කරනවා මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක අපි මෙතනින් මම හිතන්නේ නැත කමු කියලා. ඒ නිසා අපි විතරක් නෙමෙයි මේවා අවුරුතු දෙවියන් රත්නන් පව සතුට වෙනවා මේ දුෂ්කර කාර්යයක් අපි කරන්නේ නමුත් පුළුවන් තරම් එකිනෙකාට ප්‍රතිවීමේ මේ පුළුවන් තරම් ඍජු කරගන්න සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා කරන්න ඕනේ ඒ වගේම අපි යම් ධර්මයේ ප්‍රීතියක් සම්භෝගයක් අපි ලැබුවා නම් ඒක ඒ පේන පේන සියලු දෙනාට අත්පත් කර දීමේ පින්කමිරි දෙවියන්ටත් කුරුසමාපියන්ටත් අත් වේවා ඒ වගේම අපටත් මතර කවදාකවත් අපණ්ඩිතයේගේ අසත්පුරුෂයේගේ දැකීමක් ඇසීමක්වත් නොවේවා පුළුවන් තරම් මේ සත්පුරුෂ ධර්ම සත්පුරුෂයන්ගේ අසුර අපිට ලැබේවා ඒ ධම්මදීන මහරතන් මේ නිවාස විසාක උපාසකතුමා ආදී ඒ කිප්පා විඥාවෙන් මේ ධර්ම සාක්ෂාත් කර මාර්ගයෙන් අපිට ධර්ම සාක්ෂාත් කරන තෙක් ඇති බාධක ධර්ම දුරු වෙලා ඒ කිප්පා විඥාව සුඛාපි සුඛ ප්‍රතිපදාවේ ඒ නිවන සාක්ෂාත් කරගන්න අද මේ ගත කරපු කාලයේ ලැබුණු ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන අදහසින් මේ ප්‍රාර්ථනා ගාතාව කියමින් අපි මේ ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાප්ත කරමු. අපි මුලින් පටන් ගනිමු. පේන පේනතන පින්දීනේ. එත්තාවතාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ප්‍රාර්ථනා ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍යා සාදු සාදු සාදු